සුඛේ හෝතු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුඛී හෝතු නිබ්බාන පච්චයෝ හෝතු සුඛී හෝතු නිබ්බාන පච්චයෝ හෝතු සුඛී හෝතු නිබ්බාන පච්චයෝ හෝතු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 근데내려온사람,내려온사람. අවසරයි ස්වාමින් වහන්ස. අදත් ප්‍රශ්න 10ක් පමණ ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය. කමඨහන් වார்த்தාව ස්වාමින් වහන්ස මා ආනාපාන සති භාවනාව කරන විට හුස්ම රැල්ල දෙසට හොඳින් අවධානය යොමු වුණා. හුස්ම රැල්ල උගුර ප්‍රදේශයෙන් වදින ස්වභාවය දැනුණා. ආශ්වාස වාතය හා ප්‍රශ්වාස වාතය වෙන වෙනම හඳුනා ගත්තා. ආශ්වාස වාතය ඇතුළු වී සුළු මොහොතක් සිට ප්‍රශ්වාස වාතය පිටවන බවද හඳුනාගත්තා. ආශ්වාස වාතයට වඩා ප්‍රශ්වාස වාතය උණුසුම් බව වැටහුණා. හුස්ම රැල්ල දෙස මදක් බලා සිටින විට ශරීරයේ ඇතිවන දැනීම් නැතිව හුස්ම රැල්ල පමණක් ප්‍රකටව පැවතියා. සක්මන් භාවනාව කරමින් සිටින විටද මද වේලාවක් සිට පාද වෙත සිත පාද වෙත යොමු වද ඉන් පසුව හුස්ම රැල්ල වෙත අවධානය යොමු වේ. සමහර ලාට ඉතින් ওই දේ වෙන්න පුළුවන්. මොකද අපි දැන් ඉඳගෙන කරන භාවනාවේදී අවධානය යොමු කරන්නේ ආනාපාන සතිය නිසා සක්මනේදීත් සමහර ලාවට ඇතම් කෙනෙක්ගේ හිත ආනාපානට යනවා. හැබැයි එක පැත්තකින් ඉතින් කියන්න තියෙන්නේ එතකොට අර සක්මනෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ අපෙන් ගිලිහිලා යනවා. මොකද සක්මණෙන් ලැබෙන ලොකුම අභ්‍යාසය තමයි අපිට වමනා තැනට හිත යොමු කරන්න පුළුවන් තැන සෑහෙන්න වෙනස්. කියන අවශ්‍ය මේ වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට ඔන්න වම් පාදයට යොමු කරනවා. දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට දකුණු පාදය යොමු කරනවා. නැවතත් වම් පාදයට යොමු කරනවා. මේ විදිහට ලොකු ස්ථාන වශයෙන් ගත්තොත් ලොකු පරතරයක් ලොකු වෙනසක් තියෙනවා. දැන් අපි ආනාපානය ගත්තාම එකම තැනක තියෙන්නේ කියන්නේ එකම ප්‍රදේශයක තියෙන්නේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයමයි ඉතින් අපි පවත්න්නේ. එතකොට අර මෙහෙවීම කරන්න තියෙන්නේ බොහොම සුළු වශයෙන්. දැන් වම් පාදයේ දකුණු පාදයේ වම් පාදයේ දකුණු පාදයේ කියලා ඔය ලොකු වෙනසක් කරගෙන යනකොට අන්න හිත පිට යන්න තියෙන හැකියාව වැඩි. ඒත් එහෙම පිට යවා ගන්න නැතුව එතෙන්ටම යොමු කරනවා නම් එතනම තියෙන්නේ ලොකු සාර්ථකත්වයක් තියෙන්නේ. ඉතින් ඕකම තමයි එක පැත්තකින් සක්මන් භාවනාවේ තියෙන අභියෝගය. දැන් මේ අපි ආනාපාන සතියේදී නම් අපි පුළුවන් තරම් උත්සාහත් වෙලා ඉඳගෙන කය සංසිඳුවගෙන ඇස් දෙකත් පියාගෙන තනිකරම අර නිකන් මේ කටයුත්තරම தත්වගත කරපු ප්‍රදේශයක් තියෙනවා. එතකොට ආනාපාන සතියේට හුස්ම රැල්ලට හිත යන්න තියෙන අවකාශය වැඩි. නමුත් සක්මන් භාවනාවේදී ඇස් දෙකත් අරගෙන සද්දත් ඇහෙනවා, අනිත් අයත් වටපිට ඇවිදිනවා, අපිත් ඇවිදිනවා. ඕමනාවෙන්මයි මේ දේ කරන්නේත්, කයත් සෙලවෙනවා. ඔය අතරේ අපි ඕමනා තැනට විතරක් අවධානය යොමු කරනවා. ඕක ඉතින් හරිම අමාරුයි එක පැත්තකින් අර ආරම්භික ආරම්භක අවස්ථාවේ. හැබැයි දැන් මෙතෙන්දී ආනාපානෙට හිත යනවා කියන්නේ සක්මනේද්දිත් ඒ කියන්නේ මේ වැඩේ කරන්න ගියත් සාර්ථක වෙන්න බොහෝ සෙයින් ඉඩ තියෙනවා. නිසා ආනාපානෙට ඉඩ ගියාට වරද හිත ගියාට වරදක් නැහැ. බලන්න උත්සාහ කළා ඊළඟ අවස්ථාවේදී මේ දැනෙන දෙයට හිත යවා ගන්න පුළුවන්ද? ඒ කියන්නේ වම් පාදයේ හොඳට පොළවේ පතින පතිත වෙනකොට එතන දැනෙන දෙයට හිත තියාගන්න පුළුවන්ද? දකුණ වදිනකොට එතන හිත තියාගන්න පුළුවන්ද? ඔහොම ඔහොම අර ඒකෙදි ඒ අභ්‍යාසය අපිට ලැබුණා නම් හොඳට එතන එතන සතිය පිහිටෙවුවා නම් ඊළඟට මේ සක්මනේ ඉඳලා ඉඳගෙන කරන භාවනාවට ආවහම කිසිම ප්‍රශ්නයක් නැතුව උවමනා තැනම හිත ඉන්නවා. يعني උවමනා විදිහට දැන් අපිට අපේ අපේ පාලනයට නතු කරගත්ත හිතක් අපිට එතකොට තියෙන්නේ. අන්නේ අපිට උවමනාවට සකස් වෙච්ච හිත, සතිමත් වෙච්ච හිත ඔන්න දැන් අපේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ තියන්න ඕන නම් ඔන්න ඒ පිළිබඳව සතිමත් වෙනවා. ඔන්න මුල් අවස්ථාවේදී ආස්වාසය ගැන සතිමත් වෙනවා. ඔන්න ඊළඟට ප්‍රස්වාසය පිළිබඳව සතිමත් වෙනවා. ඒ කටයුත්ත සෑහෙන සාර්ථක වෙනවා. ඒ නිසා පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න ආස්වාස ප්‍රස්වාසය දැක ගැනීම නෙමෙයි ඇත්තටම අපි සක්මනේදී බලාපොරොත්තුව නම් සක්මනේදී බලාපොරොත්තුව මේ යටිපතුල් වලට දැනෙන දේ දැන ගැනීමයි. ඒකේ ලොකු වාසි තියෙනවා ඇත්තටම. දෙවෙනි ප්‍රශ්නය. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාවේදී මා පිම්බීම හැකිලිම තුල සතිය පවත්වමි. ඒ තුල සිත තැම්පත් වේ. ශරීරයේ වේදනා හා බාහිර ශබ්දවලට සිත යොමු කිරීමේදී ඒ වේදනා වලටම නැවත නැවත සිත යොමු වීමත් හා වේදනාවල පීඩාකාරී බවත් නිසා සිත නොසන්සුන් වේ. පිම්බීම හැකිලිම තුලමෙන් සංසුන් වීමක් නොවේ. මට දැනගැනීමට අවශ්‍ය වන්නේ නිතර නිතර ඇතිවන වේදනාවලදී කල යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඇත්තටම අපිට එක පාට ඉතින් විසඳුමක් කියලා වේදනාව සමනය කරන්න හැකියාවක් නැහැ. ඉතින් මේ කය කොහොමත් අපිට මුලින් සහයෝගයක් දක්වන්නේ නැහැ. ඒ කියන්නේ අපි හුරු වෙලා නැත්තම් කය එකම ඉරියව්වක තියාගෙන අපි තුමු සාමාන්‍යයෙන් පහසුවේ ඉරියව්වක ඉඳගෙන ඉන්න ඉරියව්වක බද්ධ පරයන්කයක තියලා ඉතින් එහෙම කය හුරු වෙලා නැත්තම් ඉතින් මුලදී කයෙන් අපිට ඒ තරම් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. නිසා ටිකක් වයස්ගත කෙනෙක් නම් පොඩ්ඩක් මුලින් Tamanට පුළුවන් ඕන්නම් මේ භාවනා ආසනයක් පුටුවක් බංකුවක් පාවිච්චි කරන්න. ඒකේ වරදක් නැහැ. අවශ්‍ය වෙන්නේ අපිට පුළුවන් තරම් සතිය පිහිටවන එකට වමනා කරන සහයෝගය කයෙන් ලබා ගන්න. ඉතින් අපි තුමු පැය භාගයක්වත් එක ඉරියව්වේ ඉන්න පුළුවන් නම් ඔන්න සෑහෙන දුරක් මේ මේක හරහා අරගෙන යනවා. පිම්බීම හැකිලිමේ පුළුවන් තරම් උත්සාහවත් වෙන්න එතන සිත තියන්න ඒකෙදි බලන්න පොඩ්ඩක් අපිට උපක්‍රමයක් වශයෙන් කරන්න පුළුවන් මේ පිම්බීම කියන එක ගත්තාම අපිට නිකන් තනි ඒකකයක් වශයෙන් වැටහුණාට ඕකේ තියෙනවා ක්‍රියා රාශියක්. ඒකෙත් අර ආනාපාන සතිය වගේම බොහොම සියුම්ම පටන් ගැනීමක් තියෙනවා. ඊළඟට හොඳට දැනීමක් තියෙනවා. ඊට පස්සේ ඔන්න අවසන් වෙලා යාමක් තියෙනවා. හැකිලීමේදීත් ඔන්න දැනීමක් මුලින් පටන් ගන්නවා සියුම් වශයෙන් ඊළඟට ටිකක් අතරමැද අවස්ථාවක් තියෙනවා. ඔන්න ඊට පස්සේ නොදැනී යනවා. මේකෙත් මේ මුලැමැදාග ස්වභාවයක් තියෙනවා. සමහර ලාවට ආනාපාන සතිය වගේම විදිහට නෙමෙයි වැඩ කරන්නේ. නමුත් මේකෙත් මුලැමැදාගක් තියෙනවා. සමහරලාට ඔන්න පිම්බෙන අවස්ථාවේදී දැනෙන ස්වභාවය නෙමෙයි පිම්බීමේ මැද අවස්ථාවේදී දැනෙන්නේ. අග අවස්ථාවේදී ඊට වඩා වෙනස් දේවල් දැනෙන්නේ. උදාහරණයක් විදිහට කියනවා නම් අපි දැන් උදරය පිම්බීගෙන ඉස්සරහට එනකොට අපිට චලනයට හිත යනවා වෙන්න පුළුවන්. මැද හරියකදී සමහරලාට නිකන් මේ පේශීන් තද වෙන ස්වභාවයකට හිත යනවා වෙන්න පුළුවන්. ඊළඟට අගට ගිහිල්ලා නවතිනකොට නිකන් තද වෙලා හිර වෙලා ඒ හිරවීමක් තදවීමක් කියන தත්වයකින් හිත මේ ඒක ග්‍රහණය වෙනවා වෙන්න පුළුවන්. ඊළඟට අපි හැකිලීමකට එනකොට මේ අතර මේ හැකිලීමට එන්න කලින් මේ තියෙන පොඩි හිඩස මේ තියෙන පොඩි විරාමයක් හිතට අසු වෙන්න පුළුවන්. අන්න ඔන්න හැකිලිම ගනිද්දී ඊට වඩා වෙනස්. පිම්බීමට පිම්බීමට වඩා හාත්පසින්ම වෙනස්. දැන් තියෙන්නේ මේ මොනවාද? පේශි ලිහිල් වීමක්. එතකොට මේ දැනෙන දේ සම්පූර්ණයෙන්ම වෙනස්. ඒතර මේ ලිහිල් වීම නිසා ඇති වෙන සැහැල්ලුවක්. ආපසු ගමනේ තියෙන මේ චලනය. ඊළඟට අවසන් වෙලා හැකිලීමේදී දකින්න තියෙන අන්තිම හරියේදී දකින්න තියෙන ස්වභාවය. ඒක අවසන් වුණාට පස්සේ ඊළඟ පිම්බීම පටන් ගන්න කලින් තේන ඒ විරාමය. ඉතින් මේකෙත් තියෙන ලොකු විචිත්තත්වයක්. පොඩ්ඩක් හිතට මේ දේ කාවද්දන්න. මේ දේ සුතමේ ඥානයක් වශයෙන් දැනගත්ත තර්ක ඥානයක් වශයෙන් අපි දුන්නා නම් ඔන්න හිත උනන්දු වෙනවා මේකේ තියෙන මේ වැඩි විස්තර ටික බලා ගන්න. අපි නිකන් ඔහේ බැලුවට මේකේ ඔන්න පිම්බීමක් හැකිලීමක් පිම්බීමක් හැකිලීමක් කියලා බැලුවට අර හිතේ ඒ තරම් උනන්දුවක් ඇති වෙන්නේ නැහැ මේක ටිකක් රසවත් භාවයක් නැහැ. මේකේ ඒ තරම් දෙයක් නැහැ නේද කියලා වගේ තේරෙන්නේ. නමුත් මේකේ තියෙනවා අපි සතිමත් වුණා නම් හොඳට තියුණු සතියකින් මේ දිහා බැලුවා නම් හොඳ එකඟ වෙච්ච හිතකින් මේ දිහා බැලුවා නම් වැඩි විස්තර ටිකක් දැක ගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් මේක පොඩ්ඩක් තේරුම් අරගෙන පුළුවන් තරම් අනිත් දේවල් අමතක කරලා මේ තුල ඉන්න පුළුවන් නම් ඔන්න පිම්බීම හැකිලිම හරහාත් සෑහෙන වෙලාවක් අපේ හිත ඒකාග්‍ර කරගෙන ඉන්න පුළුවන්. ඒකේ තුල ඉන්නකොට අපිට මේ වැඩිය බාහිර දැනෙන වේදනාවන් තේරෙන්නේ නැහැ. යම් වෙලාවක අපේ හිත පිට පැන්න නම් ඕකෙන් මේ මූල කමඨාණෙන් හිත පැන්න නම් ඔන්න හිත විසිරෙන්න ගන්නවා. විසිරෙන්න ගත්තට පස්සේ ඔන්න තියෙන ඔක්කොම වේදනාවන් ටික ඉතින් මතුවෙනවා. එතකොට චුට්ටක් ඉතින් අමාරුයි. හැබැයි ඉතින් මේක කාලයක් කරනකොට මග හැරලා යනවා. ඉතින් පොඩ්ඩක් ඉවසීමෙන් යන්නයි තියෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මම ආදුනික යෝගියෙක්මි. කමඨහන් උපදේශවලට අනුව වම දකුණ වශයෙන් පියවර තබමින් සක්මන් භාවනාව කළෙමි. ලනුපැදුරේ සහ වැලිමලුවේ සක්මන් කරද්දී පාදයේ විලුඹ පෙදෙස පළමුව පොළවේ ගැටී පසුව ඇඟිලි තුඩු පොළවේ ගැටෙන බව දැනුණු අතර පයේ ඇඟිලිවලට ශරීරයේ බර දැනිනේ. මේ ආකාරයට පය භාගයක් පමණ වේලා එක දිගට සක්මන් කළ හැකිය. මුලදී මම දකුණ වශයෙන් පටන් ගත්තද පියවර 30ක් පමණ ගිය පසු පයට දැනෙන ස්පර්ශයට අවධානය යොමු කරමින් තොරව ආයාසයෙන් තොරව සාමාන්‍ය පරිදි පියවර තබමින් සක්මන් කළ හැකිය. බාහිර සිතුවිලි වලින් කරදරයක් නොමැත. සිතුවිලි නැවත පාදයේම සෑහෙන ස්පර්ශයට සැනකින් සිත යොමු කළ හැකිය. දෙයත් දෙපැත්තෙන් තබාගෙන සක්මන් කරද්දී විනාඩි 20ක් පමණ සක්මනේහි යෙදෙද්දී බෙල්ල දෙපස උරපතු දෙපස තද වේදනාවක් දැනි එය ඇඟ තුලම පැතිර යන්නාසේ දැනිනි. ඒ පිළිබඳව මදක් අවධානය යොමු කොට නැවත පාදයේ කෙරෙහි අවධානය යොමු කරමින් දිගටම සක්මන් කළෙමි. එවිට වේදනාව මදක් අඩුවෙන්නාක් මෙන් දැනිනි. පර්යංක භාවනාව. පොඩ්ඩක් ඉන්න. මම හිතන්නේ සක්මන අහුවෙලා තියෙනවා. පුළුවන් නම් ඔය වේදනාව ගැන ඒ තරම් අවධානයක් නැතුව සක්මනේ කියන්නේ මුලදී ඇත්තටම අපි අර මං ඊයේත් මං හිතන්නේ මතක් කළා අපි මේ ටිකක් පාදයේ යට කොටසට පොඩ්ඩක් අවධානය වැඩියෙන් තියාගෙන යාම තුල වාසි තියෙනවා. ඒ කියන්නේ මෙතන දැන් අපිට තියෙන්නේ සාමාන්‍යයෙන් විසිරිච්ච හිතක්. දැන් මේ සක්මන් භාවනාවේදී අපිට ඕමනා ප්‍රදේශයකට විතරක් අපේ හිත යොමු කරන්න පුළුවන් වුණා නම් අන්නේ විසිරිච්ච හිත අපිට ඒ ප්‍රදේශයේ විතරක් නඳව ගන්න අවස්ථාව තියෙනවා. අපි මුළු කයම සමස්තයක් වශයෙන් බලන්න ගියොත් අපිට අර ඒ හැකියාව වෙනුවට එන්නේ ටිකක් අර මුළු කය පුරා විසිරිච්ච ස්වභාවයක් තියෙන්නේ. ඒකෙත් ඉතින් පසු කාලීනව ඉතින් වරදක් නැහැ. හැබැයි මුල් කාලේදී පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ මේ ටිකක් හිතේ එකඟ භාවයක් නිකන් යම්කිසි සීමිත ප්‍රදේශයට හිත යොමු කිරීමක් කරීමේ හැකියාව ගන්න. හරි ඊළඟට අපි පර්යංක භාවනාව වාඩි වී සිටින ඉරියව්වට සිත යොමු කරමින් පර්යංකයේ රැඳී සිටියෙමි. ආශ්වාස ප්‍රශ්වාසයට ප්‍රකටව නොදැනුණු බැවින් ඒ පිළිබඳව අවධානය යොමු නොකළෙමි. ඉරියව්ව පමණක් ඉරියව්වට පමණක් සිත යොමා පැය භාගයක් පමණ වේලා වාඩි වී සිටියෙමි. අද දින උදේ පරයන්කයේදී ආශ්වාස ප්‍රශ්වාසය ප්‍රකටව දැනුන් බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කොට හුස්ම ගන්නා වාර 20ක් පමණ එක දිගට නිරීක්ෂණය කළෙමි. මාගේ භාවනාව තවදුරටත් කරගෙන යාමට ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. විශේෂ නම් දෙයක් නැහැ. ඒ කියන්නේ ඔයක තව තව බහුලීකృత කරන්නයි තියෙන්නේ. ඇත්තනම මේ කරන්න තියෙන දේ සරලයි. ඒක නැවත නැවත කිරීම හරහා තමයි මේ අපේ වමනා කරන දේ සිද්ධ වෙන්නේ. අපිට හැම හුස්ම රැල්ලක් ගානෙම සතිමත් වීම හරහා සතියේ සල්ප ප්‍රමාණයක් අල්ප මාත්‍රයක් ඔන වර්ධනය වීමක් වෙනවා. ඊළඟට ඊළඟ හුස්ම රැල්ල තුල සතිමත් වීම හරහා ඔන්න සතිමත් වීම තව පොඩ්ඩක් මේ සතිය කියන ධර්මතාවය හිතේ තියෙන ඒකාග්‍රතාවය කියන ධර්මතාවය ඔන්න ටිකක් වර්ධනය වෙනවා. ඉතින් මේ විදිහට අර මේ මේක නිකන් හරියට මේ පිහක් මුවක් තියනවා වගේ තමයි. පිහක් එකතන තියන් හිටියට මුවක් තියන්න බෑ. ඒක එතන එතන නැවත නැවත ඔන්න අතුල්ලනවා. දැලි පිහක් වෙන්න පුළුවන්, මොකක් හරි පිහක් වෙන්න පුළුවන්. අපි නැවත නැවත ඇතිල්ලීම හරහා තමයි ඒකේ මුවහත පිහිටන්නේ. ඒ වගේම දෙයක් මෙතනත් වෙන්නේ. හැම ආස්වාසයක් ගානෙම සතිමත් වෙනවා. හැම ප්‍රස්වාසයක් ගානෙම සතිමත් වෙනවා. මේ මේ කරන ක්‍රියාවලිය හරහා ඔන්න දශමේ දශමේ ඔන්න සතිය වර්ධනය වෙනවා. එකඟතාවය වර්ධනය වෙනවා. ඒකාග්‍රතාවය වර්ධනය වෙනවා. නීවරණ පැත්තෙන් ගත්තොත් ඔන්න ඒ ටික පොඩ්ඩක් යටපත් වෙනවා. ඉතින් මේ වගේ දෙයක් තියෙන්නේ. ඉතින් ක්‍රමේ අහුවෙලා තියෙනවා. ටික ටික ඉස්සරහට යන්නයි තියෙන්නේ. අර කලින් සක්මනේදිත් තමන්ට දැන් අවස්ථ හැකියාව තියෙනවා නම් වම දකුණ කියන්නේ නැතුව ඔසවනවා තබනවා කියන්නේ නැතුව දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන් ගතියක් ඇවිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ පොඩ්ඩක් නවත්තලා බලන්න අර මෙනෙහි කරන එක. ඒ කියන්නේ දැන් අපි මුලදී තමයි වම දකුණ වෙන්න පුළුවන්, ඔසවනවා තබනවා වෙන්න පුළුවන්. ඒ වගේ මෙනෙහි කිරීමක් යොදාගන්නේ. Tamanට කුසලතාවය ආවහම ඒ බඳු මෙනෙහි කිරීමකින් තොරව Tamanට මේ හිත පුළුවන් නම් නිශ්ශබ්දව දැනෙන දේ තුල තියන්න. දැන් අපි පාදයේ තියෙනකොට ඒ දැනීමක් තියෙනවා. ඒ දැනීම තුල බොහොම නිහඬව සිත තියන්න පුළුවන් නම් දැනුවත් භාවය තුල අපිට ඉන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. අපි අර හිත ඒම ඉන්න තරම් හැකියාවක් නැති නිසා තමයි පොඩ්ඩක් අර එකඟ කරගන්න මේකට යොමු කරන්න අන්න වම දකුණ කියලා අපි මෙනෙහි කරනවා. පස්සේ ඒක උමනා නැහැ. හරි. හතරවන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පර්යංකයේ යෙදෙන විට මුලින්ම ආශ්වාස ප්‍රශ්වාස ගැන නොසිතා ඉබේම හුස්ම වැටෙන අයුරු නිරීක්ෂණය කරමි. ටික වේලාවකට පසුව ක්‍රමයෙන් පිම්බීම හැකිලිම ගැන මෙනෙහි කරමි. විටක සිත කලබල වුවද කෙසේ හෝ ඊතා ඉක්මනින්ම සිත භාවනාවට ගෙන සිත එකඟ වන්නට පටන් ගත්තායින් පසුව මුහුණ බෙල්ල හිස ආසන්නයේ කසන්න නලියන්න පටන් ගනී. මම ඒ ඒ ස්ථානවලට හිත යොමු කරමි. ක්‍රමයෙන් අඩුවෙන අතර වෙනත් ස්ථානයකට මාරු වන ගතියක් ඇත. එම ස්ථානවලටද හිත යොමු කර ඒ ගැන මෙනෙහි කරන විට එය නැතිවේ. වේදනා දැනුණු විටද එසේම කරමි. එවිට වේදනාවද පහවේ. දිගටම මේ අයුරින් කිරීම සුදුසුද? එසේ නැතහොත් වෙනත් ක්‍රමයක් අනුගමනය කළ යුතුයද? මෙසේ වන්නට හේතුවද පහදා දෙන්නේ නම් ඔබ වහන්සේට පින්නත් වෙයි. ඔව් මුලින්ම කියන්න තියෙන මේක يعني මේවත් දැනුණාට දැම්ම ඔක බලන්න නැතුව තමන්ගේ මූල කමටහනේම ඉන්න තරමට හොඳයි. මෙතන අර භාවනාව කෙරිච්ච බවට හොඳින් කෙරිච්ච බවට සලකුණු තමයි මේවා. හැබැයි මුලදී අපි මේකට අවධානය යොමු කළොත් ඉතින් අපි අර අරගෙන ආපු එකලස කැඩිලා යනවා. තාම මේ කියන්නේ පොඩ්ඩක් නිකන් අර අපි ගමනක් යද්දී නිකන් මගතොටේ හම්බෙච්ච දේවල් ටිකක් තමයි ඔය ඒක යම් යම් තැන්වල කසන ස්වභාවයක්, නලියන ස්වභාවයක්, කූඹිය දුවනවා වගේ ස්වභාවයන්. ඒ කියන්නේ ඒවා මතුවීමත් භාවනාවේ අපි මෙතෙක් තා කරගත්ත දේ සාර්ථකයි කියන්න පෙර ලකුණු. හැබැයි අපි ඒක දැම්මම බලන්න ගියොත් මේ අර මූල කමටහන භාවිතා කරලා හදාගෙන ආපු එකලසට යම් බාධාවක් වෙනවා. ඒ නිසා මේවා එච්චර ගණන් ගන්න යන්න එපා. මේවා සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේවල්. ඒ කියන්නේ කාලයක් යනකොට හැබැයි මේවා මගහැරලා යනවා. මුලදී මේ බඳු දේවල් සිද්ධ වෙනවා. ඒකෙන් තේරෙන්නේ Tamange දැන් හිතේ යම් කිසි එකඟතාවයක් ඇති වෙනවා. ඉතින් ඔය මොකද්ද මේ වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් කියනවා නම් මොලේ විවිධාකාර ප්‍රදේශ අපේ භාවනාව හරහා උත්තේජනය වීමක් සිද්ධ වෙනවා. ඒක අපිට දැනෙන්නේ ඔන්න කූඹි දෝනවා වගේ. එහෙම නැත්නම් කසනවා වගේ. ඉතින් විවිධාකාර ඔය විදිහට පොඩි පොඩි දේවල් තියෙනවා. ඒවා ගැන එච්චර හිතන්න යන්න එපා. බාධාවක් කරගන්න නැතුව තමන් කරගෙන ගිය කාර්යයට මුල් තැන දීලා කරගෙන යන්නයි තියෙන්නේ. මේ ප්‍රශ්නේ මිතුරු කොටස සක්මන් භාවනාවේදී ගැටලුවක් නැත. සක්මන සහ පර්යංකය දෙකම සමගාමීව කළ යුතුයද? මා වැඩිපුර කාලය ගත කරන්නේ පර්යංකය සඳහාය. ගැටලු විසඳා දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට පතන බෝධියකින් නිර්වාණ සුවය ඊතා ඉක්මනින්ම ලැබේවායි පතමි. හොඳයි. මේ පරයන්කට වැඩි කැමැත්තක් තියෙනවා නම් අනිවාර්යෙන් සක්මන පැයක් කරන්න කියලා තමයි කියන්න වෙන්නේ. මොකද ඒ කියන්නේ මෙතෙන්දී අපි අර ඇතම් ඇතම් කෙනෙක්ගේ හුඟක් කැමැත්තක් තියෙනවා ඉඳගෙන කරන භාවනාවට සක්මන් කිරීමට වඩා හැබැයි ඔය ප්‍රවණතාවය ඇතම් වෙලාවට ඉස්සරහට යන්න බාධාවක් වෙනවා. මොකද ඒ කියන්නේ අපි සක්මන හිතන්න අතමහැර අතහැරලා සම්පූර්ණයෙන්ම ඉඳගෙන කරන පැත්තකටම ගියොත් එහෙම එතෙන්දී හිත අර එකම තැන ඉන්න නැත්තම් සමත පැත්තෙන් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ හිතේ සමාධි පැත්තක් වර්ධනය වෙනවා. ඒ සමාධිය තුළ ඉන්න ස්වභාවයකට හිත යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඊට වඩා මේ අර හරේ ප්‍රායෝගික ගතියක් විපස්සනාවට හොඳ පුහුණුවක් මේ සක්මන් භාවනාවේදී ලැබෙනවා. හැබැයි මුලදී පොඩ්ඩක් අමාරුයි. හදාගත්තට පස්සේ Tamanට ක්‍රමේ අහුණාට පස්සේ සක්මන කියන එක හරිම ආස්වාද ජනකයි. මොකද එතන තියෙන්නේ හරිම මේ මේ ප්‍රායෝගික දෙයක් හරි ලුකසානසේක වචන වලින් කරන හරිම සෙල්ලක්කාර දෙයක් තියෙන්නේ. ඒ සෙල්ලක්කාර වැඩේ අපිට පුරුදු වෙනකොට ඔන්න සක්මන කියන්නේ හරි ප්‍රිය උපදවන දෙයක්. ඊළඟට ආනිසංස පැත්තෙන් ගත්තත් සක්මනේ ලොකු ආනිසංස ප්‍රමාණයක් තියෙනවා. කයේ තියෙන ආබාධ දුර වෙලා යනවා. හොඳට ශක්තියක් හම්බ වෙනවා. ඊළඟට දිග ගමනක් යන්න තියෙන හැකියාව ලබලා දෙනවා. ඒ කියන්නේ දැන් හොඳ දැන් අපි මේ කරන භාවනාව අපි දැන් මේ දවසක් දෙකක් කළා විතරක් හරියන එකක් නෙමෙයි. සතියක් එක මේ භාවනා වැඩසටහනක් කළා හරියන එකක් නෙමෙයි. මේක සෑහෙන කාලයක් තිස්සේ කරගෙන ආ යුතු ක්‍රියාවක් තමයි මේක මේ භාවනාව කියලා කියන්නේ. මේක ඉතින් අත නොහැර කරන්න ඕනේ. මේ අත නොහැර කරන්න නම් අපි ගාව තියෙන්න ඕනේ නිරන්තරයෙන් පැවැත්විය යුතු වීරයක්. මේක හරියට නිකන් උපමාවකින් කියනවා නම් දැන් අපි දන්නවා මේ මීටර් 100 දිවීමයි ඔන්න මැරතන් එකයි මැරතන් එකක් දිවීමයි අතර ලොකු වෙනසක් තියෙනවා. මීටර් 100 දුවනවා නම් අපි කරන්නේ පුළුවන් තරම් ඉක්මනට ඒ දුර දුවලා දානවා. මොකද කෙටි දුරක් තියෙන්නේ. නමුත් මැරතන් එකක් දුවද්දී අපි ශක්තිය ඉතිරි කරගෙන හැබැයි නොදුවා ඉන්නෙත් නෑ, ඇවිදිනවත් නෙමෙයි, දුවනවා. හැබැයි සෑහෙන දුරක් ඇවිදින්න මේ දුවන්න තියෙන නිසා අපි ඒ අවශ්‍ය විදිහට තමයි දුවන්නේ. හැබැයි ලොකු දුරක් දුවන්න ඕන සෑහෙන කාලයක් තිස්සේ. අන්න ඒ බඳු සබහායක් තමයි මේ භාවනාවේදීත් තියෙන්නේ. සෑහෙන කාලයක් තිස්සේ අඛණ්ඩව කළ යුතු දෙයක්. ඒ නිසා ඒකට හොඳ පදනමක් සක්මණෙන් ලබලා දෙනවා. ඒ නිසා දැනට පැය පැය මේ දෙක සමසමව ගෙනියන එක ඇඟට මේ ඇඟට ගුණයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඔව්. පස්වන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මා නිතර ආනාපාන සතිය වඩමින් පුහුණු වෙමි. සක්මන් භාවනාවද පුරුදු කරමි. ආනාපාන සති භාවනාව විපස්සනා වශයෙන් වැඩිම පිළිබඳව අවබෝධයක් නොමැති බැවින් කරුණාවෙන් ඒ ගැන පැහැදිලි කර දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔව් ඒක නම් ඇත්තටම මේ ආනාපාන සති සූත්‍රය කියලා සූත්‍රයක් හම්බ වෙනවා මේ මජ්ක්‍ධිම නිකායේ. ඒකේ බොහොම සවිස්තරව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ ආනාපාන සතියෙන් දැන් ඕක විස්තර කරන්න ගියාම ආනාපාන සතියෙන් අපිට මේ කායානුපස්සනාව වඩා ගන්න අවස්ථාවක් තියෙනවා. වේදනානුපස්සනාව වඩා ගන්න අවස්ථාවක් තියෙනවා. චිත්තානුපස්සනාව වඩා ගන්න අවස්ථාවක් තියෙනවා. ධම්මානුපස්සනාව වඩා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් සතර සතිපට්ඨාන ධර්මයන්ම මේ ආනාපාන සතිය හරහා වඩා ගැනීමේ අවකාශය තියෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කරලා දෙනවා. දැන් ඔය මුලින් ඔන්න අපි සතිමත් වෙනවා. ඔන්න මේ අවස්ථාවේ හුස්ම ගන්නවා, මේ අවස්ථාවේ හුස්ම හෙලනවා කියලා ඔන්න ආරම්භකේ ඔච්චරයි. ඊට පස්සේ ඔන්න ටික ටික යනකොට මේ ආස්වාසයන් අතර තියෙන වෙනස, ප්‍රස්වාස දෙකක් අතර තියෙන වෙනස ඔන්න තේරෙන්න ගන්නවා. දිගද කොටද ඒ ඒ වගේ පුංචි පුංචි වෙනස්කම් තේරෙන්න ගන්නවා. ඊළඟට මේක ටිකක් අපි උත්සාහත් වෙනවා මේකේ මුලුල්ලම දැක ගන්න. ඒ කියන්නේ දැන් ආස්වාසයක කොහොමද මේක සියුම්ම පටන් ගන්නෙ කොහොමද වෙනස් වෙන්නේ කොහොමද මැද ප්‍රදේශය අග ප්‍රදේශයේ කොහොමද ඊළඟට ආයි ප්‍රස්වාසයේ මුල කොහොමද මැද කොහොමද අග කොහොමද ඔන්න සබ්බකාය පටිසංවේදී කියලා ඔන්න ප්‍රදේශයකට එනවා. එතෙන්දී හොඳට බැහැගත්තු ස්වභාවය. මේ අරමුණ තුළ හොඳට බැහැගෙන ඔන්න මේකේ තියෙන වෙනස්කම් දකින්න ස්වභාවයක් තියෙනවා. මෙහෙම බලන්න බලන්න මේ අරමුණ තුලම හිත තැම්පත් වීමක් සිද්ධ වෙනවා. අර නීවරණ යටපත් වෙලා මේ ඊ타ම සියුම් ආනාපාන සතිය තුල හිත තැම්පත් වෙනවා. තැම්පත් වෙන තැම්පත් වෙන ආනාපාන සතියත් නැත්නම් ආස්වාසයත් මේ තැම්පත් වෙනවා නැත්නම් සියුම් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති. දැන් මේ පස්සම්බණය වෙනවා කියන්නේ තැම්පත් වීමක්, සමනේ වීමක් සිද්ධ වෙනවා. මේ කොටස් ටික බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කායानुපසනාව වශයෙන්. මොකද මේ අපි භෞතික අරමුණක කායික අරමුණක තියෙන වෙනස්කම් දකිමින් තමයි මේ යුගය පසු කරන්නේ. මේ කොටස බුදුරජාන් වහන්සේ කියන මේ කාය පටිබද්දයි. ඒ නිසා කයට සම්බන්ධ නිසා මේ කය හා සම්බන්ධ විපස්සනාවක් සිද්ධ වෙන්නේ. ඊළඟට මේ ඇතම් කෙනෙකුට හොඳට මේ මේ ආනාපාන සතිය ඔස්සේම යන්න පුළුවන්. එයාට ආයේ වෙන උවමනාවෙන් වෙන දෙයකට දානවා වෙනුවට එයා මේ ආනාපාන සතියේ ඉන්නකොටම ඔන්න එයාට දැන් ටික ටික ඔන්න හුස්ම රටත් තැම්පත් වුණා. තැම්පත් වුණාට පස්සේ ලොකු කය තුල යම් ප්‍රීතියක් දැනෙන්න පටන් ගන්නවා. සමහරවිට නිකන් රැලි රැලි යනවා වගේ තේරෙනවා. නිකන් කය පා වෙනවා වගේ තේරෙනවා. කය සැහැල්ලු වෙනවා. ලොකු නිකන් සතුටක් දැනෙනවා. ඔන්න මේ වගේ පැතිවලට මේ ආනාපානය හරහාම යන යෝගාවචරින් පෙන්눔 කරනවා. මේක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා වේදනානුපස්සනාව මුල් කරගෙන මේ තමයි මේ කොටස් වෙන්නේ කියලා. ඒක ඉතින් අර මම සඳහන් කරපු ඒ ආනාපාන සති සූත්‍රයේදී පීතිපටි සංවේදී අස්තසිස්සාමිති සුක්ඛති එහෙම නැත්නම් සුඛපටි සංවේදී අස්තසිස්සාමිති සික්ඛති චිත්ත සංඛාරපටි සංවේදී අස්තසිස්සාමිති සික්ඛති කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. කියන්නේ මේ ඔක්කොම සැහැල්ලු වීම නිකම් පා වෙනවා වගේ ගතියක් නැත්නම් මේ කයේ රැලි රැලි යනවා වගේ ගතියක් උඩට උස්සනවා වගේ ගතියක් මේ ආනාපානය හරහාම වෙන්න පුළුවන්. මේවා ඔක්කොම මේ වේදනාවේ ස්වરૂප. අපිට දැනෙන්න මේක සමාලාට සැපයක්. මේක අපිට දැනෙන්නේ මොහොම නිකන් සොම්නස් ස්වභාවයක්. මොකද දැන් අර තිබිච්ච නීවරණ යටපත්ලා හරි සතුටක් තියෙන, සැහැල්ලුවක් තියෙන. මේක මේ වේදනාවේ ස්වરૂපයක්. හොඳට වේදනානුපස්සනාවක් ඔන්න මේ හරහා වැඩෙනවා. මෙහෙම කරන්න කරන්න ඔන්න මේකත් සමණයටපත් වෙනවා. ඒ සමණයටපත් වෙන්න ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා පස්සම්භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති කියලා ඔන්න මේ විදිහට පියවර හතරක් වේදනානුපස්සනාව වශයෙන් පෙන්වනවා. ටික කාලයක් කොහොම යන්න යන්න ඔන්න ඊළඟට දැන් වේදනාවන් සමණයටපත් වෙලා කයත් ලොකු ප්‍රශ්නයක් නැහැ. කයනොත් උවමනා කරන සහයෝගය එනවා. දැන් නොදැනුවත්වම වගේ හිතට අවධානය යොමු වෙනවා. චිත්තපටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් මේ නොදැනුවත්වම වගේ හිත දිහා බැලෙනවා. මොකද දැන් හිත මෙතෙක් කාලයක් නම් අපි හිතන් හිටියේ ඔන්න මේ හිතට එන හැම දෙයක්ම මං වග කිය යුතුයි. මේවා මගේ. මම වග කිය යුතුයි. මේ සිතුවිල්ලක් පාසා මම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒවට මම අනිවාර්යයෙන්ම මේ වග කියන්න ඕනේ. නමුත් දැන් තේරෙනවා හිත දිහා බැලෙනවා හිතට සමහරලාවට ඔන්න රාගයක් එනවා සමහරලාවට දේශයක් එනවා සමහරලාවට හිතේ සතුටක් එනවා මේ එකක්වත් ඒ තරම් මගේ කරගන්න තරම් උවමනාවක් නැහැ. මේවා එන්නේ ඇවිල්ලා යන්න. කියලා අන්න හිත දිහා දැන් අවබෝධයක් එන්න පටන් ගන්නවා. දැන් හිත දිහා බලන්න පුළුවන් ශක්තිය ගොඩ නැගෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට කියනවා මේ එකපාරට හිත දිහා බලන්න යන්න එපා. මොකද හිත දිහා බලන්න ගියහම මේ කය දිහා බලනට වඩා පැටලෙන ගතියක් තියෙනවා. මොකද කය නම් අපිව මෙබඳු මුලා කිරීමක් කරන්නේ නැහැ. නමුත් හිත දිහා බලන්න ගියාම අපි සමාලාට හිතේ රාගයක් තියෙන වෙලාවෙදී හිත දිහා බලන්න ගියොත් දන්නේම නැතුව රාගයේ 16ක් බවට පත් වෙන්නට තියෙනවා. රාගයකම සිතුවිලි වලින්ම ඔන්න සෑහෙන වෙලාවක් ගත වෙනවා. ඔන්න ද්වේෂය ආපු අවස්ථාවකදී අපි ද්වේෂය දිහා බලන්න ගියොත් සමාලාට අපේ සතිමත් බව මදි නම් දන්නේම නැතුව ඔන්න ද්වේෂයක් ඔස්සේ ඔන්න පැය ගත වුණා වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාඳුර අනුතුරු අඟවනවා මේ ඌවනා පමණට සතිය දියුණු වෙන තාක් එකඟතාවය දියුණු වෙන තාක් හිත දිහා බලන්න යන්න එපා කියලා. මේක ඔය චිත්ත පරිසංවේදී කොටසට එන්න කලින් චිත්තානුපස්සනා කොටසේදී බුදුරජාණන් වහන්සේ කියනවා නාහම් භික්ඛවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනාවන් අදාමි කියලා. ඒ කියන්නේ මේ සෙලවෙන සතියක් තියෙන හොඳට තහවුරු නොවෙච්ච සතියක් තියෙන කෙනෙකුට මම මේ චිත්තානුපස්සනා කොටස අනුමත කරන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අපි මේ ක්‍රමානුකූලව යන ගමනක් තියෙන්නේ. එතකොට ආනාපාන සතියෙන් ඔන්න කය මුල් කරගෙන වේදනාවන් මුල් කරගෙන හොඳට සතිමත් වුණා නම් සතිය දියුණුනා නම් ඔන්න નિરાයාසයෙන්ම හිත දිහා බලන්න පුළුවන්. එතකොට ඔන්න හිතේ තියෙන දේවල් තේරෙන්න ගන්නවා. ඉතින් ඇතැම් වෙලාවක ඔන්න සතුටටපත් වෙනවා. ඇතැම් වෙලාවට නිකන් උපේක්ෂා සහගත බවක් තේනවා. චිත්තපටි සංවේදී අபிප්පමෝදයන් චිත්තං අසතිසාමිනි සික්කති කියලා වෙන කාරණා කීපයක් පෙන්නනවා. ඊළඟට ඕවා ටික ටික බලම් ඉන්නකොට ඉන්නකොට මේ අපි මෙතෙක් කාලයක් කළා තියෙන්නේ හිතේ හිතට එන දේවල් අපි එක්ක සතුටින් බාර අරගෙන ඒගොල්ලොත් එක්ක කතා බහ කරගෙන තේපන් සංඝහා පවත්තමින් ඉඳලා ඔන්න ඒගොල්ලෝ වර්ධනය වෙලා. නමුත් දැන් මොකද කරන්නේ මේ එන දේවල් සිතුවිලි මට්ටමින් තේරුම් ගන්නවා. දැන් මේ විපස්සනාවක් යන්නේ තනිකරම. අපි මේවට අහු වෙන්නේ එන එන දේ ඒ ඒ හැටියෙන් තේරුම් අර ගන්නවා. අපි ඒකට උදව් කරන්නේ නැහැ. ඒක අබිරමණය කරන්නේ නැහැ. ඒකට මේ කියන්නේ මේ දේශ කරන්නෙත් නැහැ එන දේ ආවා අපි බොහොම පැත්තකට වෙලා ඒ දිහා බලන් ඉන්නවා බලන් ඉඳද්දී අන්න ඒගොල්ලන්ගේ ශක්තිය දුර්වලලා ඔන්න නැති වෙලා යනවා ඉතින් මේ දේ වෙන්න වෙන්න ඔන්න හිත තව තව සැහැල්ලු වෙනවා බුදුහාමුදුරුවෝ කියනවා එතකොට කන්දේ හරියට කියන්නේ විමෝචයන් චිත්තං විමෝචයන් චිත්තං අස්සසිසාමිති සික්ඛති. සමාදහං චිත්තං අස්සසිසාමිති සික්ඛති කියලා මුලින් කියනවා. ඊළඟට විමෝචයන් චිත්තං කියලා කියනවා. ඒ කියන්නේ සමාදහං කියන්නේ මෙතන දැන් අර විදිහට අපි දැන් හිතට එන සිතුවිලි නවත්ත ගන්න නැතුව මේ සිතුවිලි මාත්‍රයක් වශයෙන් තේරුම් අරගෙන මේක මේ හිතේ ස්වභාවයක් වශයෙන් තේරුම් අරගෙන ඒකට අහු වෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව මේක අතහැරලා දානවා නම් ඔන්න හිත ටික ටික තැම්පත් වෙනවා සමනයටපත් වෙනවා සමාදාහං චිත්තං අස්සසෙසාමිති සික්කති දැන් මේ අවස්ථාවේදී ආනාපාන සතිය නිකන් ද්විතීක මට්ටමක් බවටපත් වෙලා ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක් තියෙනවා. නිකන් පැත්තෙන් වගේ. අපේ අවධානය තියෙන්නේ ප්‍රධාන වශයෙන් දැන් හිතට. ඔන්න ඕකේ තව ටිකක් ඉස්සරහට යනකොට පෙනෙනවා විමෝචයං චිත්තං අස්සසිස්සාමිති සික්කති. දැන් අර හිත සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්න හිතේ එන සිතුවිලි අපි අබිරමණය කරන්නේ නැතුව ඒවා අල්ලගන්නේ නැතුව ග්‍රහණය කරන්නේ නැතුව අතහරින්න අතහරින්න හිත තව තව සැහැල්ලු වෙලා ඔන්න හිතේ විමුක්ත ස්වභාවයක් අරමුණු වලින් තොරවීමක් අරමුණු වල ග්‍රහණයෙන් නිදහස් වීමක් ඔන්න තේරෙන්න ගන්නවා විමෝචයං චිත්තං අස්ස සිස්සාමිති සික්ඛති කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දැන් මේ කාරණේම ඊළඟට ධම්මානුපස්සන දැන් මේ කොටස් ඔක්කොම ටික චිත්තානුපස්සන වශයෙන් පැහැදිලි කරනවා ඊට පස්සේ කොටස් 4 බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සන වශයෙන් පෙන්වනවා ඒකෙදි තව දුරටත් මේ සිතුවිලි වලට නැත්නම් හිතේ මතුවෙන විවිධාකාර ස්වභාවයන්ට මොකද සිද්ධ වෙන්නේ කියන එක තේරුම් යනවා. අනිච්චානුපස්සී අස්සසිස්සාමිති සික්කති. දැන් මේවා එනවා පොඩි වෙලාවක් රඟ දක්වන ඕන යනවා. අපි අත දාන්න යන්නේ අපි නිකන් පැත්තෙන් බලන් ඉන්න එක විතරයි කරන්නේ. ඒවයේ යම්කිසි හේතුන් නිසා ඒවා හට ගන්නවා. අපි ඒ පිළිබඳව දැනුවත් වෙනවා. ඒගොල්ලොම යනවා. අනිච්චානුපස්සී. ඊළඟට විරාගානුපස්සී. දැන් Tamanට තියෙන්නේ මේ එන දේවල් පිළිබඳව යම්කිසි විරාගයක්. අපි මේක රාගයෙන් මගේ කියාගෙන මම කියාගෙන අල්ල බදා ගන්න යන්නේ නැහැ. මේ එන දේවල් සම්බන්ධයෙන් තියෙන එක්තරා අන්දමක දුරස්තයක්, දුරස්ත වීමක්. විරාගානුපස්සී අස්ස සිස්සාමිති සික්කති. ඊළඟට ම්ම් නිරෝධානුපස්සී අස්ස සිස්සාමිති සික්කති කියලා ඊළඟ කොටසක් පෙන්නනවා. ඒකදී ඔන්න මේ එන දේවල් ෂේ වෙලා යනවා. ගියාට පස්සේ තියෙන්නේ සමනේ වීමක්. මේවයේ ස්වභාවයෙන්ම අවසන් වීමක් තියෙනවා. දැන් අපිට වෙන්නේ සාමාන්‍යයෙන් ද්වේෂයක් ආව ගමන් අපි ඒ ද්වේෂයට අපිටම ද්වේෂයට අකමැති කෙනෙක් නම් ඉක්මනට මේක බැහැර කරන්න බලනවා. ඉතින් අපි ඒකට ස්වාභාවිකව එයාගේ Nirodhe දකින්න නැත්නම් ඒ ස්වාභාවිකව වැය වෙලා යන්න, ෂය වෙලා යන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද අපි බයයි ද්වේෂයට අපි ඉක්මනටම ගහලා පන්නන යනවා. රාගයක් ආවම ඔන්න ඒක මගේ කියාගෙන නැත්නම් මං සිල් අරන් ඉන්නේ කියාගෙන ඔන්න ඒක ප්‍රශ්නයක් කරගන්නවා. නමුත් මේ මට්ටමට එනකොට ඒ හැමදේම හුදු සංස්කාර පමණයි. ඉතින් පුළුවන් හැකියාවක් එනවා මේ එන දෙයට ඇවිල්ලා යන්න යන්න දෙන්න. ගියාම අර ඒගොල්ලන්ගේ ස්වාභාවික නිරෝධ වීමක්, නිරුද්ධ වීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් මේක දක දක ඉන්නවා දැන් මේ එනවා යනවා එනවා යනවා නිරෝධානුපස්සී අසදිසාමිති සික්කති අන්න අවසාන වශයෙන් පෙන්නනවා පටිනිස්සග්ගානුපස්සේ අස්සසිසාමිති සික්කති. මේ එන හැමදේම යනවා. ඒ නිසා මට අල්ලගන්න දෙයක් නැහැ. හැමදේම අතහැරෙන ස්වභාවයකටපත් වෙනවා. ඉතින් මේ විදිහට ධම්මානුපස්සනා කොටසකුත් මේ ආනාපාන සතිය හරහා වඩන්න පුළුවන් ස්වභාවය පෙන්වනවා. ඊළඟට ඉතින් බොජ්ජංග වැඩෙන හැටි මේ ඔක්කොම ඉතින් විස්තර කරලා තියෙනවා බුදුරජාන් වහන්සේ. ඒ නිසා ආනාපාන සතිය හරහා අපිට විපස්සනා මුහුණුවරකින් යන යෝගියට සතර සතිපට්ඨානය වඩා ගන්න අවස්ථාව තියෙනවා. බොජ්ජංග ධර්මයන් වඩා ගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට විඥා විමුක්ති කියලා කියන මේ ප්‍රඥාව දියුණු කරගන්න, හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න අවස්ථාව තියෙනවා. හොඳයි. හයවන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අප නායක ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි ආනාපාන සතියෙන් කායගත සතිය දිනපතා පවත්වාගෙන ගිය අතර කය තුල සතර මහා ධාතුන් ප්‍රකට වී ඒවායේ ඇති වී නැති වී යාම දකිමින් අවසානයේ ධාතුන්ගේ ප්‍රකට වීම සම්පූර්ණයෙන්ම නැති වී හිසේ සිට දෙපතුල දක්වා ප්‍රකාශ කරන්නට බැරි සිදුවීම් ඇතිවිය. කයට එයින් ඊතා අපහසු තත්වයක් වූ නමුත් එයද නැති වී ගියේය. ඉන් පසුව සැකිල්ල කුඩු වී වැලි බවට පත්විය. එයින් පසුව කයටත් සිතටත් ඊතා සැහැල්ලු තාවයක් ඇති විය. ස්වාමින් වහන්සේ දැනට පරයන්කේදී කිසිම ධාතුන්ගේ ප්‍රකටවීමක් සිදුවන්නේ නැත. දැනට ඇත්තේ තද නිදිමත ගතියයි. එයද දැන් තුනී වී යන්නේය. දැනට කල යුතු දේ කිමෙක්දයි දැනගනු කැමැත්තෙමි. හොඳයි. දැන් කියන්නේ ටිකක් සෑහෙන දුරක් ගිය යෝගාවචරයේ ඉතින් දැන් ඔතෙන්ට ඇවිල්ලා තියෙනවා නම් කියන්නේ දැනට කායික වශයෙන් කයේ දැනෙන ධාතු ස්වභාවයන්ට හිත යොමු කරන්නේ නැතුව Tamanට ඉන්න පුළුවන් නම් හිත කිසිම දෙයක් අරමුණු කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඔන්න ඊළඟ අඩියට දාන්න පුළුවන්. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් මේ ඉදිරිපත් කරන ආ මෑනියෝ නම් මේ මීට කලින් කතා කරලා තියෙනවා අපි මේ සම්බන්ධයෙන් <laughs> ඉතින් ඇත්තටම කියන්නේ ඒ කියන්නේ දැන් මෑනියොත් එක්ක මම සෑහෙන සාකච්ඡා කරා මීට කලින් භවනා වාරවලදීත් ඒ කියන්නේ අපිට මෙතනදී يعني පැහැදිලි කරගන්න තියෙන්නේ අපේ සතිය දියුණු වෙනවා මුලින් අරමුණු සහිතව. අරමුණු සහිත පාරක් තේනවා. ඊට පස්සේ ටික ටික අපි ඒක දියුණු කළා දියුණු කළා කායानुපසනාව වශයෙන් වේදනානුපසනාව වශයෙන් උක දියුණු කරාට පස්සේ ඊළඟට ඔන්න හිත දිහා බැලෙනවා නැත්තම් මේ මේ දේවල් ඊළඟට බලන්න බලන්න මේකේ වෙන එක්තරාන්දම විරාගයක් විරංජනීයමක් වෙන්නේ අපිට තේරෙන මේ අරමුණු වල තියෙන අනිත්‍ය ස්වභාවය දුක් ස්වභාවය අපිට පාලනය කරන්න බැරි ස්වභාවය. මේක තේරෙන්න තේරෙන්න අතහැරෙනවා. බුදුහාමුදුරුවෝ මේක කියනවනේ. ඔව් අතහැරෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවා යථාභූත ඥාන දස්සනං නිබ්බිදත්තාය. මේ ඇත්ත ඇත්තටියෙන් දැක්කනම් අනිවාර්යෙන් මේ අවබෝධය තුලින් ආපු අතහැරීමක් සිද්ධ වෙනවා. ඒ දේ සිද්ධ වුණා නම් ඊට පස්සේ නැවතත් ආයේ අපි මේක මේවා බලන්න යන්න අවශ්‍යත් නැහැ. කියන්නේ බලන්න යන්න අවශ්‍යත් නැහැ. ඒ වෙනුවට පුළුවන් තරම් හිත හිත හිත පැත්තට අරගෙන අර දැන් හම්බෙලා තියෙනවනේ දැන් මේ කය ඔක්කොම දැන් කොඩු වෙලා ගියා. ඊට පස්සේ මේ ඇති වෙච්ච ස්වභාවයන් ඔක්කොම සමනයටපත් වෙලා දැන් හිතේ තියෙනවා කිසිම අරමුණක් නොගන්නා එච්චරා නිකන් සාමකාමී ස්වභාවයක් හිතේ තියෙනවා. මේ தත්ත්වය අත්දැකලා ඇතනේ. ඔව්. ඔව්. පොඩ්ඩක් මයික් එක දෙන්න පුළුවන්ද? අවසරයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ දැන් මේ මේ කායගත සතියෙන් ඒ විදිහට දැකගත්තේ දැන් මාස 3-4කට උඩදී. ඊට පස්සේ භාවනා කරනකොට කිසියම් දෙයක් මොකද්ද කළ යුත්තේ කියන එක මට ප්‍රශ්නයක් වෙලා. හරි ඒක තමයි. ඒක තමයි මම විස්තර කරන්න එන්නේ. දැන් මේ මට්ටමට ආවට පස්සේ තනිකර දෙන්නේ හිතත් එක්ක ගනුදෙනුවක් ඊට පස්සේ යන්න තියෙන්නේ. එතෙන්දී ඒ කියන්නේ අපි බොහොම දැන් නිස්කලංක හිතක් පවත්වන්න ඕනේ. සැහැල්ලු හිතක් පවත්වන්න ඕනේ. උවමනාවෙන් හිතට අරමුණු දෙන්න යන්න එපා. බොහොම සැහැල්ලුවෙන් ඉන්න. හැබැයි ඒත් හිත ගිහිලා මොන හරි දේවල් අල්ලන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපේ තාම ආශ්‍රව ධර්මයන්, අනුසය ධර්මයන් තියෙනවා. ඒ නිසා මම මේ හිත සමනය වෙලා තිබුණත් අරමුණකින් තොරව පොඩි වෙලාවක් තිබුණත් ඒක වැඩි වෙලාවක් තියෙන්නේ අපි ගාව තියෙන මේ ආශ්‍රව ධර්මයන් නිසා අපි ගිහිලා මොකක් හරි අල්ලනවා. ඇල්ලුවා නම් අපි මේ වෙලාවේ තේරුම් ගන්න ඕන මේ අවස්ථාවේදී එක්තරා අන්දම පොඩි ආතතියක් ඒ අරමුණ ග්‍රහණය කිරීම හරහා පුංචි ආතතියක් හිතේ පැන නගිනවා. ඒ වගේම මේක පොඩ්ඩක් කායික වශයෙන්ුත් ඔන්න පොඩි හිරවීමක්, තදවීමක් වශයෙන් ඔන්න Tamanට තේරෙනවා. මේ ටික තේරුම් ගත්තා ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ඒ තේරුම් ගැනීම හරහාම දැන් මේ ඒබඳු ආතතියක් ගොඩ නැගෙන්නේ අපි අල්ලපු නිසා. අපි ගාව තිබිච්ච යම් පමණක උපාදානයක් නිසා. ඒක තේරුම් ගත්තා නම් එන්න එතනින් අතහතරින්නයි තියෙන්නේ. උපාදානයෙන් දුරු කරන්නයි තියෙන්නේ. දුරු කරා නම් නැවතත් අර ආයි සමනය වීමටමයි යන්නේ. ඉතින් අර මේක තේරුම් ගන්න තේරුම් ගන්න අපිට තේරෙන්නේ මේ අරමුණු එක්ක ඉන්න ඉන්නවා කියන එක හරි වදයක්. හරි පිළීමක් තියෙනවා අපි අරමුණක් ග්‍රහණය කරොත්. දැන් කරන්න තියෙන පුළුවන් තරම් අරමුණු ග්‍රහණය නොකර ඉන්න. උවමනාවෙන් කිසිම අරමුණු ග්‍රහණය කිරීමක් නැහැ. හැබැයි අපේ පුරුද්දට පෙර පුරුද්දට ගිහිලා අරමුණක් ග්‍රහණය වුණා නම් අපි ඒක නුවණින් තේරුම් අරගෙන අතහැරලා දානවා. මේක කාලයක් තිස්සේ කරනකොට කරනකොට අර හිතේ තියෙන සමනය වීම වර්ධනය වෙන්න ගන්නවා. හිත දැන් තියෙන හරි සාමකාමී ස්වභාවයක්. හිතේ තියෙන එක්තරන්දකම නිවීමක්. කලින් තරම් අර අරමුණු එක්ක ඉඳීම හරහා එන පෙලීම, පීඩාව දැන් දැනෙන්නේ නැහැ. මොකද හිත තියෙන්නේ බොහොම සාමකාමීනේ. සැහැල්ලුවක් හිතේ තියෙන්නේ. අරමුණු ගන්න ස්වභාවයක් නැහැ. ඒනොට එන එන අරමුණ නිකන් දැක දැක අතහැරෙන ස්වභාවයක් තියෙන්නේ. ඉතින් ඒක අපි බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට පෙන්නවා. මම නිකන් පොඩ්ඩක් ඒ මේක කියපු දේ තහවුරු වෙන්න මම මේ කියන්නේ සූත්‍ර කොටසක් පුර දක්වන්නම් බුදුහාමුදුර කියනවා නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නත්ති චලිතේ ඔව් චලිතේ අසති පස්සද්දි පස්සද්දියා සති නති නොහෝති නතියා අසති ආගති ගති නොහෝති ආගති ගසියා අසති චතුපපාතෝ නොහෝති චතුපපාතෝ අසති නේව ඉද න හුරං න උභය මන්තරේව ඒසේවන්තෝ දුක්ඛස්ස කියලා මේ සූත්‍ර පාඨයක් එනවා මේකෙන් ලොකු ප්‍රකාශයක් මේ අහනකොට හිතෙන්නේ හරි ප්‍රහේලිකාවක් වගේ. දැන් මේ මොකක්ම හරි ආශ්‍රය කරගෙන මොකක්ම හරි ඇසුරක් අරමුණක් තියෙන එක්කනට තමයි සලනේ චලනය වීමක් තියෙන්නේ. කම්පනයක් තියෙන්නේ. මොකද අරමුණක් ගත්තාම ඒ අරමුණ අපි හිතමු රාග අරමුණක් කියලා. ඒකෙන් ඔන්න දැවෙන්න ගන්නවා. දේශ අරමුණක් කියලා හිතන්න ඒකනුත් දැවෙන්න ගන්නවා. මෝහ අරමුණක් කියලා හිතන්න ඒක පැටලෙන්න ගන්නවා. මොකක්ම හරි අරමුණක් ගත්තා නම් තණ්හා දිට්ඨිමාන වශයෙන් ගැට පැටලෙනවා. එහෙම එකක් නැත්තම් අනිස්සිතස්ස චලිතං නැත්ති. එහෙම මොකක්වත් ඇසුරු කරන්නේ නැත්තම් එතන තියෙන්නේ බොහොම නිශ්චල ස්වභාවයක්. දැන් හිත දිහා බලන්න දැන් මෑණියෝ ඔය බොහොම විවේක ස්වභාවයේ ඉඳද්දි හිත තියෙන එක තරඳම නතර වෙලා වගේ. සංසිඳිලා නතර වෙලා තියෙන්නේ. ඔච්චරයි තියෙන්නේ. හරි සරල හිතක්. නතර වෙච්ච සංසිඳිච්ච හිතක් තියෙන්නේ. ඔව්. දැන් ඔහොම ඉඳද්දි ඔන්න ආයි අල්ලනවා. ඒ ඔව්. නොදකපු දේවල් දැන් හිතට ගලාගෙන අන්න හරි. දැන් ඒ කියන්නේ අර අර يعني තැම්පත් වෙලා යට තිබිච්ච දේවල් දැන් එන්න ගන්නවා. ඒව ඔක්කොම අර ඊයේතර මම කෙනෙකුට කිව්වේ මේක නිකන් අර ඔක්කාරට ආවා වගේ අතල්ලා දාන්න තියෙන්නේ. එහෙම ඒ එන එන දේවල් අපි ඔහොම අතාරින්න අතාරින්න ඇතුළත සුද්ධියක් සිද්ධ වෙනවා. ඇතුළත පිරිසුදු වීමක් සිද්ධ වෙනවා. එහෙම එහෙම වෙන්න වෙන්න තමයි අපේ ඇතුළ තව තව පිරිසුදු වෙන්නේ. අපේ හිත තව තව පිරිසුදු වෙන්නේ. කියන්නේ විපස්සනාව කියන්නේ හරියට නිකන් අර මේ විරේක වෙහෙතක් වගේ තමයි. ඒ කියන්නේ මේකෙන් අර ඇතුලේ තියෙච්ච කුණු කන්දල් ටික ඔක්කොම එන්න ගත්තට පස්සේ අතහැරලා දානවා. ඊට පස්සේ ආයෙ තැම්පත් වීමක් තියෙනවා. ආයෙ ඔන්න කොහේ හරි ගිහිල්ලා අල්ලනවා. ආයෙ අතහරිනවා. තැම්පත් වෙනවා. ඒ කියන්නේ දැන් යන්නේ තනිකරම ප්‍රායෝගික භාවනාවකට එන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ මාක් හරි වැඩසටහනට ඇවිල්ලා ඉඳගෙන පොඩ්ඩක් භාවනා කරලා සක්මනක් කරලා ඊට පස්සේ සම්පූර්ණයෙන් අමතක කරන ස්වභාවයක් දැන් බෑ. දැන් යන්න තියෙන උදේ නැගිට වෙලාවේ ඉඳන්ම නිින්දට යන තාක් හිත ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. හිත කොහෙද අල්ලන්නේ? පුරුද්දට කොහෙද ගිහිල්ලා දැවටිලා තියෙන්නේ කියලා අර එතන එතන දැක දැක අතහැරීමක් කරන්න තියෙන්නේ. මේක කරන්න කරන්න තමයි අපේ තුල තියෙන අර ආශ්‍රව ධර්මයන්ගේ තියෙන ප්‍රබලත්වය කැඩෙනවා. ඉතින් දැන් අපිට සාමාන්‍යයෙන් ඔන්න රාග අරමුණක් කියලා රාග අරමුණ අල්ලගෙන අපි ඒක අභිරමණය කරනවා නම් ඒක ඔස්සේ යනවා නම් අපි ගාව තිබිච්ච රාගානුසය පෝෂණය වෙනවා. නමුත් දැන් අපි කරන්නේ ඔන්න රාගයක් ආවා රාගයේ බව දැනගත්තා අතහැරලා දැම්මා. ඔන්න අර හිතේ තිබිච්ච පුරුද්ද කැඩලා ගියා. නැත්තම් දුර්වල වුණා. ඊළඟ අවස්ථාවේදී රාගයේදීත් ඒ දේම කරනවා. ඉතින් ඔහොම කරන්න කරන්න කරන්න කරන්න අපි ගාව තීච්චේ රාගානුසය පොඩ්ඩක් ඔන්න දුරලා යනවා. නැත්තම් සමනය වෙනවා. අඩු වෙනවා. ඉතින් මේ විදිහට අර මේ හැම කෙලෙස් දහමක්ම එන්න දිදී අහු නොවි ප්‍රහාණය කරනවා. එහෙම යන ගමනක් තමයි තියෙන්නේ. මේක හැබැයි ඉක්මන් කළා කඩිමුඩිය කරන්නත් බෑ. ඔව්. <laughs> හොඳයි. හත්වන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාවේදී පාද කෙරෙහි අවධානය යොමු කරමින් සක්මනේ යෙදුණෙමි. පර්යංකයේදී මෙන් නොව සක්මනේදී සිතුවිලි ගලායේම අඩු බව දැනේ. අවස්ථාවන් කීපයකදීම ළඟින් ළඟ සක්මන මෙනෙහි කරන විට ශරීරයේ සමබර බව අඩුවේ. පැත්තකට ඇලවෙන ගතියක් දැනේ. මම ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. පර්යංක භාවනාවේදී මට පොඩ්ඩක් ආයි කියන්න ඇලවෙන ගතිය පොඩ්ඩක් මොකද සක්මනේදී සිතුවිලි ගලායේම අඩු බව දැනේ. අවස්ථාවන් කීපයකදීම ළඟින් ළඟ සක්මන මෙනෙහි කරන විට ශරීරයේ සමබර බව අඩුවේ. පැත්තකට ඇලවෙන ගතිය දැනේ. හරි. මම ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. මම හිතන්නේ පොඩ්ඩක් බලන්න ඒ කියන්නේ සමහරවට සක්මනේ යෙදෙන අතරේ හිතේ යම් පමණක එකඟතාවයක් ආවහම්මත් ඔය දේ වෙන්න පුළුවන්. දැන් හිත පිට යන්නේ නැහැ කියලත් තියෙනවා. සක්මන තුල හිත ඉන්නවා කියලත් කියනවා. නිසා දැන් සමහරවට දැන් සක්මනේ යෙදෙනකොට නිකන් තේරෙන්නේ නිකන් තමන් දායක වෙලා කරන්නේ නිකන් කය ඔහෙ ඇවිදිනවා. Taman නිකන් බලන් ඉන්නවා වගේ. අන්න ඒ වගේ තත්ත්වයක් නම් තියෙන්නේ. දැන් පොඩ්ඩක් වීරය අඩු කරලා යන්න. මොකද ඉස්සෙල්ලා තරම් අර වීරයක් දැන් වමනා වෙන්නේ නැහැ. පොඩ්ඩක් තමන්ම තමයි තෙන් තේරුම් ගන්න තියෙන්නේ කොහොමද දැන් මොකාටද එන්නේ කියලා. ඔව්. පර්යංක භාවනාවේදී ආසනයේ හොඳින් පට්ටල් වී හුස්ම නිරීක්ෂණය කළෙමි. හුස්ම 20ක් පමණ හොඳින් නිරීක්ෂණය වූ නිසා ආශ්වාසය ප්‍රශ්වාසය තව දුරටත් විමසීමට ලක් කරමි. ආශ්වාසයේ අවසානයේ ප්‍රශ්වාසයේ ආරම්භය අතර සියුම්බ නිරීක්ෂණය කරන විට එක දිගට එය අපහසු විය. හුස්ම හිරවෙන ගතියක් දැනිනි. ඒ සමගම දීර්ඝ හුස්මක් පිටවුනි. හුස්ම නිරීක්ෂණය කරමින් සිට සිතුවිලි වෙනස් අතකට යොමු වූ අවස්ථාවේදීද මේ අයුරින් දීර්ඝ හුස්ම එකක් හෝ දෙකක් පිටවේ. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් යුතුව උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේකේ කිසි වරදක් නැහැ මේ වෙන්න තියෙන දේ කියන්නේ මේ අපිට ඒ කියන්නේ කිසිම පාලනයක් නැහැ මේ අවස්ථාවේදී වෙන්නේ දීර්ඝ හුස්මක්ද මේ වෙලාවේදී වෙන්නේ කෙටි හුස්මක්ද කියලා කිසි පාලනයක් නැහැ. අපේ හිතේ තියෙන ඕන එක්තරාන්දමක මධ්‍යස්ත භාවයක් මේ එන කොයි දෙයක් පිළිගන්න. මේ අවස්ථාව දුන්න දීර්ඝ වශයෙන් හුස්මක් වැටෙනවා. ඒක දීර්ඝ වශයෙන් දැක ගන්නවා. ඊළඟ අවස්ථාව දුන්න කෙටි වශයෙන් හුස්මක් වැටෙනවා ඔන්න ඒක කෙටි වශයෙන් දැනගන්නවා. ඔන්න ඒක ආයි වෙනස් වෙන්න පුළුවන්. ඔන්න ඊළඟ අවස්ථාවේ නැවතත් දීර්ඝ වෙන්නත් පුළුවන්. ඒ නිසා මේවා ඒ ඒ අයුරින් බාර ගැනීමයි මෙතන තියෙන්නේ. දැනලා තියෙන දේ හරි. නිසා හිතේ නිකන් මේ මේකක්වත් නැහැ. සැකයක් තියාගන්න එපා. භවනාව හොඳින් කරලා තියෙනවා. හොඳයි. අටවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේ යෙදෙන විට වම දකුණ ගැන සතිමත් වී එහාට යා යුතුයයි දැනෙනවත් සමගම සිහිය යටිපතුල් වෙතට ගමන් කොට ඇතයි අවබෝධ විය. එය සක්මනේදී සතිය නොනැසී පවත්වා ගැනීමට උපකාර වන බව අවබෝධ විය. පැයක කාලය පුරාම අවධානය බිඳුනේ අවස්ථා දෙකකදී පමණි. බාහිර පුද්ගලයන් නිසා ඇතිවන ශබ්ද බැවින්. ශබ්දයක් ශබ්දයක් යන සිහිපත් කිරීමත් සමගම නැවත ඊතා ඉක්මනින්ම සතිය කරා පැමිණිය හැකිය. සක්මනේදී සතිය පවත්වා ගත්තද පර්යංකේ ඊටමත් අසාර්ථක විය. ආරම්භයේදී ආශ්වාසය හා ප්‍රශ්වාසය පිළිබඳ සතිමත් වුවත් දැස් පියාගෙන සිටින නිසා නොදැනීම නින්දට වැටේ. කැසීම් හා නොයෙකුත් චංචල ගති ඇතිවේ. මෙම නිසා අවධානය ගිලිහි යයි. ඊයේ සවස ධර්ම සාකච්ඡාවෙන් පසු මාලද තේරුම් ගැනීම තුලින් ලද පන්නරය නිවැරදිදයි ඔබ වහන්සේගෙන් දැනගනු කැමැත්තෙමි. සක්මන් භාවනාවෙන් පසු කෙලින්ම පර්යංකයට හරිබරි ගැසී වාඩි වූ පසු සිහිය ආශ්වාස සහ ප්‍රශ්වාසයට යොමු කළෙමි. නමුත් S2 පියා ගැනීම වෙනුවට අඩවන් දෑසින් එකම එල්ලයක් කරා පමණක් අවධානය යොමු කළෙමි. නිින්ද යන්නේ නැත. සිහිය එකම එල්ලයක පවතී. වෙනදා මෙන් කන කසන ගතිය ඇතිවිය. කනේ කූඹියකු දුවන්නක් මෙන් දැනේ. මම සිතමි. මෙතන කූඹින් නැත. මේ කන මගේ නොවේ. මේ කන මගේ නොවේ. මොහොතින් එම ගතිය අඩි වී ගියේය. නැවතත් පළමු එල්ලය දෙසම සිත යොමු කරමි. ඊටමත් ඉක්මනින් අරමුණ කරා එළඹ ඇති බව වැටහි. ටික වේලාවකින් ඈනුම් යන බව දැනුනි. ඇහැටත් පිටව ගොස් ඇති බව කම්බුලේ ඇති වුණු ස්පර්ශයෙන් දැනගතිමි. දෑත් සෙලවුණේවත් නැත. අවධානයෙන්ම ආස්වාසය මෙනෙහි කෙලෙමි. තවත් වේලාව ගත විය. දැසට කඳුළු උනන බවක් දැනුනි. එය කම්බුල් දිගේ ගලාගෙන යයි. මට එය පිස දැමීමේ අවශ්‍යතාවක් නැත. මගේ අවධානය එකම අරමුණක පිහිටා ඇති බව මට අවබෝධ විය. සිතේ පුදුම සතුටක් ඇතිවන බව දැනුනි. වේලාව පැයක් පමණ ගත විය සිතා මම පරයන්කයෙන් මිදුනේමි. වේලාව බැලුවෙමි. විනාඩි 35ක් ගතව ඇති බව අවබෝධ විය. මගේ නොපසුබට උත්සාහය හා අදිෂ්ඨානය ගැන සතුටු වුනිමි. නැවතත් සක්මන් කර වාර හතරක් පරයන්කයේ සක්මන් කර වාර හතරක් සක්මන් කර පරයන්කයේ හරි බැරි ගැසී ඉඳගතිමි. ඊතා ඉක්මනින්ම සතිය පිහිටුවා ගත හැකි බව තේරුම් ගියේය. සිතේ පුදුම සැහැල්ලුවක් ඇති බව වැටහි. ආශ්වාසය හා ප්‍රශ්වාසය ඉබේම වැඩ කරන අයුරු වරහන් ඇතුළේ කියන ඕටෝ කියලා දැනේ. කිසිම රිදීමක් වේදනාවක් සිතුවිල්ලක් ඇති බව නොහැඟේ. සියල්ලම හිස්ය. සීනුවේ හඬින් අවධානය බිඳුනි. ඒත් පුදුම සතුටකි. මාස වෙන සතුට මෙය නොවේද. ඔබ වහන්සේගේ අනුශාසනා ඊට ආගය කරමි. සියලු දෙනාටම මෙම සතුට විඳීමට අවස්ථාව උදා වේවා. තෙරුවන් සරණයි. හොඳයි. වැඩේ අල්ල යනවා. ඉතින් දිගටම කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. මේ සතුට ඉතින් ඕකට තව එහා තියෙයි සමහරට හොඳ ඒවා තව පොඩ්ඩක් ඉස්සරහට යන්නයි තියෙන්නේ. ඔතන නවතින්න එපා. ඕකත් අල්ලගන්න එපා. මේ දිගට වැඩේ කරගෙන යන්න ඒක ඊස්සේ තව තව ඉතින් يعني සතුට يعني ආනාපාන සතිය ඇත්තටම යෙදෙනකොට කෙනෙකුට එක එක මට්ටම් වලින් සතුට දැනෙනවා. සතුට ගැන කතා කළොත්. හැබැයි ටික ටික යන්නේ හිතේ එක්තරා අන්දමක නිකන් උපේක්ෂා පැත්තකට යන්නේ. එතකොට තමයි ඔන්න නුවණක් දියුණු වෙන්න හොඳ පසුබිමක් සකස් වෙන්නේ. හැබැයි ඉතින් දැන් ක්‍රමයේ අහුවෙලා තියෙන බව තේරෙනවා. නම වෙන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. වැඩමුළු ආරම්භ වූ දා පටන් භාවනාවේ සංක්ෂිප්ත වார்த்தාවක් මෙසේ ඉදිරිපත් කරමි. පර්යංකය. මුල් දිනේ සිත එකලස් කර ගැනීම මදක් අපහසු කාර්යයක් විය. දෙවන දිනය වන විට පෑ භාගයක් පමණ කය සංසුන් කරගත හැකි විය. තුන්වන හතරවන දිනද එය සතුටදායක අන්දමින් ක්‍රමානුකූලව ඉදිරියට ගොස් පුරා පෑ දෙකක් පර්යංකයේ එක දිගට සිටිය හැකි විය. දෙවන දිනේ බොහෝ ශාරීරික වේදනා ඇතිවිය. පිටෙහි වේදනාව යටපතුල් වල දැවිල්ල නියපොතු අස්සට කටුවකින් අනින්නාක් මෙන් දැනීම මේ වේදනාවන් අතර විය. ස්වාමින් වහන්සේගේ උපදෙස් දුන් පරිදි ඒවාට චෝදනා නොකොට ඊට අනුගත වී සිටියෙමි. ඒවා ක්‍රමක්‍රමයෙන් හීන වී ගියේය. එහෙත් රාත්‍රී නිින්ද ඊට කෙටි කාලයකට සීමා විය. පැයක් පමණ පැයක් පමණ. ඒ නිසා තුන්වන දිනය වෙහෙසතර විය. නිදිමත ගතිය ඇති වූ එකක් විය. එයද මිදදරා ගතිමි. ස්වාමින් වහන්සේ ගේ කමඨහන් පිරිසිදු කිරීමේදී හැඟී ගියේ සමහර කාරණා මා දැන සිටියද එය දන්නේ බව එය දන්නා බව දැනගෙන දැනගෙන නොසිටීමේ දුර්වලතාවක්ය. මේ නිසා තමාම තමා අව탁සේරුවකට ලක් කරගෙන ඇති බව හැඟී ගියේය. එය දැන ගැනීම මහත් අස්වැසිල්ලකි. තවද අද උදෑසන පරයන්කේදී පෙර දිනවලට වඩා හොඳින් ආනාපාන සති භාවනාවේ අංග ලක්ෂණ නිරීක්ෂණය කරගත හැකි විය. එනම් හුස්ම රැල්ල නොදැනී ගොස් නැත්තටම නැති වී යයි. එය ආස්වාස සහ ප්‍රශ්වාස අතර විරාමය ලෙස හඳුනා ගතිමි. එය නිවැරදිතයි පහදා දෙන්න ස්වාමින් වහන්සේ. මෙම විරාමය ඉතිපිසෝ ගාතාව දෙවරක් සජ්ජායනා කිරීමට ගතවන කාලයකි. ඉන්පසු නාසිකාග්‍රයේ හුස්ම රැල්ල වදිනු වෙනුවට පිම්බීම හැකිලිම ප්‍රකට විය. නීවරණ කිසිවක් නොපැමිණි අතර පිටින් විටින් විට සිතුවිලි පැමිණ ගියේය. ඒ අරමුණට බාධාාවක් නොවීම ඉවත් කරගත හැකි විය. දිනපතා ලැබුණු සමහර අත්දැකීම් එක සමාන වුවද ඒ වාගේ ස්වභාවය වෙනස් ආකාරවලින් අත්විඳෙමි. ඒ නිසා පර්යාංකයට ඇති කැමැත්ත සහ උනන්දුවද වර්ධනය විය. එනම් සමහර අවස්ථාවල නොසිතූ ආකාරයට සිතුවිලි ගලා ආ විට එය පාලනය කර ගැනීමේ නොහැකියාව තුලින් අනිත්‍ය හා අනාත්ම ලක්ෂණ ප්‍රකට කර ගතිමි. ඒවා ඔහේ යන්නට ඉඩදී නොගැටී නොඇලී සිටින විට ඇතිවන සැනසීමද අද්දුටුවෙමි. සක්මන සක්මන් භාවනාවේදී පොඩ්ඩක් ඉන්න බලන්න. අපි වචනයක් කියලෙමු. මොකක්ද අර මුලින් අහනවා මේ දේ දෙක අතර විරාමය ගැන ඒ විරාමයේ Tamanට තේරෙනවා නම් ඒක වර්ධනය වුණාට කිසි වරදක් නැහැ. අපි ආස්වාසයක් තේනවා. ඔන්න ප්‍රාස්වාසයක් තියෙනවා. මේ දෙක අතර පොඩි හිඩසක් තේනවා. විරාමයක් තේනවා. මේ විරාමයේ එන්න එන්න වැඩි වෙනවා කියලා Tamanට තේරෙනවා නම් ඒක කිසි වරදක් නැහැ. ඒ කියන්නේ මේ ටික ටික මේ කියන්නේ අ අරමුණේ විරංජනේ වීමක් සිද්ධ වෙනවා. ඒක භවනාවේ මේ කියන්නේ ධන පැත්තට නැත්නම් වර්ධනයේ පැත්තට තමයි යන්නේ. හරි. සක්මන සක්මන් භාවනාවේදී දෙපතුල් වලට සිත යොමු කර පොළවේ ස්පර්ශය දැනෙන ආකාරය වලලු කරහා දනිස් ළඟින් නැවෙන ආකාරයද ඇඳ සිටින ඇඳුමෙහි ස්පර්ශය වලලු කරට දැනෙන ආකාරයද නිරීක්ෂණය කළෙමි. විටක විල්ලුද පළසක් මතින් ගමන් කරන්නාක් වැනි සුමුදු බවක්ද සැහැල්ලු බවක්ද දැනින. තවත් විටක ඊතා සීතල යමක් ස්පර්ශ වෙන ආකාරය අත්විඳෙමි. එය තේජෝ ගතිය ප්‍රකට වීමක් යයි සිතුවෙමි. තවත් විටක ඇඟිලි තුඩු අග තදවීම නිසා අපහසු ගතියක් දැනිනි. එය වේදනාවක් නොවේ, දැනීමක් පමණි. මෙම දැනීම දිනපතා ඇතිවන්නේකි. ඒ නිසා එය භාවනාවේදී සිදුවන දෙයක් නොවිය හැකි බවද සිතේ. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔව් ඒ කියන්නේ අපිට මේ කොයි දැනීමත් වර මේ කියන්නේ ප්‍රශ්නයක් කරගන්න නැතුව අපිට එතන එතන ඒ දැනීම් භාවිතා කරනවා අපි සතිමත් සඳහා. කිසිම දෙයකට අපේ මේ විශේෂ සැලකිල්ලක් නැහැ. එන කොයි දෙයක් බාර අපිට ඔන්න වේදනාවක් වෙන්න පුළුවන්, සතුරුදායක වෙන්න පුළුවන්, මදක් දුක්ඛදායක වෙන්න පුළුවන්, වේදනාකාරී වෙන්න පුළුවන්. නමුත් ඒක අපේ සතිය දියුණු කර ගැනීම සඳහා යොදා ගන්නවා. ඊළඟට අර මෙතෙන්දි කියලා තේනවා මොකද්ද කියන්නේ සක්මනේ කර කර ඉඳද්දී දැනෙච්ච දෙයක් සම්බන්ධයෙන් අපි ඔය මේක මේක මේ පටවි ධාතුවයි මේක ආපෝ ධාතුවයි කියලාවත් හිතන්න යන්න අවශ්‍ය නැහැ. ඒක ඉබේ හිතනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපි උවමනාවෙන් මේ දැනෙච්ච දේ හිතලා උවමනාවෙන් පොත එක ගලපන්න යන අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මේකේ බොහොම සංසිඳිච්ච මනසකින් වැඩි ඇතුළත කතාවක් නැති සහනයටපත් වෙච්ච නැතනම් සමනයටපත් වෙච්ච නිශ්ශබ්ද වෙච්ච මනසකින් මේ දැන්න දේ තුළ සතිය පවත්වන්න පුළුවන් නම් ඒ තරමට සාර්ථකයි. 10 වෙනි ප්‍රශ්නය. සක්මන් භාවනාව. සෙමෙන් සක්මන් කරන විට පොළවේ සීතලත් එක් එක් ස්ථානවල වෙනස්කමුත් හොඳින් දැනුණා. ටික වේලාවක් මෙලෙස සක්මන් කරන විට මාගේ ශරීරය අමතක වී දෙපා පමණක් දැනෙන බව දැනී ගියා. පර්යංක භාවනාව. ටික වේලාවක් හුස්ම ගන්නා විට මා ගන්නා හුස්ම පෙනහැලි දක්වා නොයන බවක් මට දැනුණා. හුස්මගත් විගසම නැවත පිට වෙන බවත් මා හුස්ම ගන්න ගන්නාතියා සිතා ආශ්වාස ප්‍රශ්වාස කරන විට සිදුවන්නේ පෙනහැල්ලේ පීඩනය අඩු වැඩි වන බවත් එවිට නාසය අග තිබෙන වාතය ඇතුළටත් පිටතත් යන බව තේරුම් ගියා. මෙතෙක්කල් සිතාමතා හුස්ම ගන්නවා කියා කර ඇත්තේ බොරුවක් කියා මට හිතුණා. ඉන්පසු මම ගැඹුරින් හුස්ම ගත්තා. එවිට වාතය නාසයෙන් ඇතුළු වී පෙනහැල්ල දක්වා ගොස් පෙනහැල්ලේ කෙරවල දක්වා පිරි යන්නාක්සේ දැනුණා. ඒ සමගම ශරීරයේ බර වැඩි වන්නාක්සේද දැනුණා. ඉන්පසු එම වාතය පෙනහැල්ලෙන් පිට වී නාසයේ නිවත් වී යන බව දැනි ගියා. මෙලෙස කීප විරක් කරන කරන කල මං මාහට තව දුරටත් ගැඹුරින් හුස්ම ගත නොහැකි බව දැනී ගියා. මාගේ පෙනහැලි වලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය එක් රැස් වී ඇද්දයි මට සිතුණා. කීප වරක් ගැඹුරින් හුස්ම ගැනීමට ආයාසයෙන් තැත් කළත් ඇතුළට ගන්නා වාතය පෙනහැලු දක්වා නොගොස් නැවතත් නාසයෙන් හෝ මුඛයෙන් හෝ පිටව ගියා. ඉන්පසු මා ටික වේලාවක් හුස්ම නොගෙන ඒ දෙස බලා සිටීමට උත්සාහ කළා. එවිට මට දැනී ගියේ හුස්ම නොගන්නවා කියා හිතා හිටියත් ශරීරයේ ඊතා සියුම හුස්ම ගන්නා බවයි. ඊතා සිහින් ලෙස වාතය සෙමෙන් මාගේ නාසය හරහා පෙනහළු දක්වා යන බවත් සුළු වේලාවක් පෙනහැල්ලේ රැඳී නැවතත් සියුම්ම පිටවෙන බවක් දැනුණා. සිතින් සිතා හුස්ම ගන්නා විට ආශ්වාස ප්‍රශ්වාස මාර්ගයේ පීඩනය පමණක් වෙනස් වන බවත් පෙනහැල්ල දක්වාම යන වාතය සිතේ බලපෑමකින් තොරව ශරීරයට අවශ්‍ය පරිදි ශරීරයට අවශ්‍ය ප්‍රමාණයෙන් ශරීරයට ශරීරයට අවශ්‍ය වේගයෙන් පමණක් සිදුවන බව පෙනී ගියා. මේ අපි මේ මේ කියන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉගෙන ගන්න හදනවම නෙමෙයි. මෙතෙන්දී අපි සතිය දිනු කර ගැනීම සඳහා ආස්වාස ප්‍රියාස්වාස ක්‍රියාවලිය යොදා ගැනීමයි කරන්නේ. ඒ නිසා ආස්වාසයේ එක ඇතුළට ගිහිල්ලා පෙනහළු දක්වා යන්න එපා. අපේ අවධානය පුළුවන් තරම් මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ රඳවගෙන තියන් ඉන්න. සතිය උපමා කරනවා දොරටුපාලයෙකුට. දොරටුපාලයා දොරටුව අසල ඉන්නවා මිසක් යන්නේ නැහැ ඇතුළට. ඒ වගේමයි පිට වෙනකොටත් ප්‍රශ්වාසය එක්ක එළියට යන්න එපා. ඒ වෙනුවට මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ රඳවගෙන ඉන්න. අපි ඇතුලේ වෙන්නේ මොනවාද කියලා එහෙම බලන්න යන්න උවමනා නැහැ. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපිට විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්න උවමනාවක් නැහැ. ඒ වෙනුවට මේ ආධ්‍යාත්මික වශයෙන් තියෙන ගුණධර්මයන් දියුණු කරන්න මේ කායික ක්‍රියාවලිය යොදා ගැනීමයි අපි කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් සතිමත් වෙන්න මේ නාසිකාග්‍රේ ප්‍රදේශේ නිකන් අවධානය තියන් ඉන්න නාසිකාග්‍රේ ප්‍රදේශයේ අපි එතන රඳවගෙන ඉන්නවා. නැවත් නතර වෙලා ඉන්නවා. නැවතිලා බලන් ඉන්නවා මෙතන මොකද වෙන්නේ? නාසිකාග්‍රේ ප්‍රදේශයේ මට මොකද දැනෙන්නේ? ආස්වාසයක් සිද්ධ වෙනකොට මෙතෙන්දී මට කොහොමද තේරෙන්නේ? ප්‍රස්වාසයක් සිද්ධ වෙනකොට මට මොකද තේරෙන්නේ? ඔච්චරයි අපිට කරන්න තියෙන්නේ. අපි තමු ආස්වාසයක් ආස්වාසේ ආස්වාසේ තාම ආවේ නැත්තම් මට තාම දැනගන්න දෙයක් නැහැ. ඔන්න ආස්වාසේ දැන් පැමිණෙනවා. ඔන්න මට මේකේ මුල තේරෙනවා. ඊට පස්සේ ඔන්න මැද තේරෙනවා. ඔන්න අග තේරෙනවා. ඔන්න ආස්වාසේ ගියා. තාම ප්‍රාස්වාසය ආවේ නැත්තම් මට දැනගන්න දෙයක් නැහැ. මම එතන නතර වෙලා ඉන්නවා. ඒ කියන්නේ ආයි කය දිහා දැම්ම බලන්න දෙයක් නැහැ. එනකොට මම අවධානය මේ නාසිකාග්‍රය රඳවගෙන ඉන්නවා. ඔන්න ප්‍රාශ්වාසය එනවා. ඔන්න ප්‍රාශ්වාසයේ මුල, මැද, අග දැනගන්නවා. ඒක අවසానයි. ඊට පස්සේ ඔන්න නතර වෙලා ඉන්නවා මේ ඊළඟ ආශ්වාසය පටන් ගන්න. ඔච්චරයි අපිට තියෙන්නේ. මේක එකතකින් කරන්න තියෙන ක්‍රියාවලිය හරිම සරලයි. අපි මේ කරන්න තියෙන දේ තේරුම් ගත්තා නම්. එතකොට අපිට මේ මේ සම්බන්ධයෙන් විශේෂයෙන් විතර්ක කරන්න උවමනාවක් නැහැ. ඒ කියන්නේ අපි හිත හිතා මේක වෙන්නේ කොහොමද අරක වෙන්නේ කොහොමද මේකදී ඔක්සිජන් නැතිද මදි වේද දන්නෙත් නැහැ. ඕවා හිතන්න යන්න එපා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් පැටලිල්ලක් වෙන්නේ. ඒවා මොකක්වත් නැහැ. අපිට තියෙන මේ බොහොම සරලව දැනෙන හුස්ම රැල්ල ආස්වාසය ගැන දැනුවත් වෙනවා. ප්‍රස්වාසය ගැන දැනුවත් වෙනවා. භාවනාව සරල කරගන්න එතකොට ඉස්සරහට යන්න පුළුවන්. හරි. අවසන් ප්‍රශ්නය. දරුවන් සර්ණයි. පින්වත් ස්වාමින් වහන්සේ අද උදෑසන පර්යංක භාවනාවට වාඩි වූ වෙලේ පටන් අර කොරිඩෝවේ තිබෙන ඇටසැකිල්ල මා ඉදිරියේ සිටින්නාක්සේ දැනුනි. මම එවෙලේ පටන් මුල් පෑම ඒ දෙස බලා සිටියෙමි. වෙන අරමුණක් ගත්තේද නැත. මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරේගී සැප ලැබේවා. ඒක ඉතින් ගන්න කිව්වේ නෑනේ අපි. මොකද ගත්තේ? <laughs> මං කිව්වා ගන්න කියලා. <laughs> ඒක ගන්න ඕනේ නැහැ මේ ඔච්චර ලස්සන අරමුණු දිනවද? ඔන්න ඉතින් මේ ගෑනු කෙනෙක්වත් ගත්තා නම් ඔන්න ඊට පස්සේ ඒක අසුබයක් කියලා අත්හරින්න තිබුණා. ඉතින් ඒ හින්දා එකපාරට ඔවා ඔලුවට දාගන්න යන්න එපා. ඒ අර ඉතින් අර ඔවා තියලා තියෙනවා පොඩ්ඩක් ඉතින් කට්ටිය බය කරන්න. ඉතින් <laughs> ඒ හින්දා මේ ඔය අරමුණු වලට යන්න අවශ්‍ය නැහැ. Tamanට පුළුවන් නම් කයත් එක්ක ඉන්න දැනට අපි සාමාන්‍යයෙන් භවනාව පටන් ගන්නේ කාය අනුපස්සනාවෙන්. කයේ දැනෙන දෙයකින්. එතෙන්දී හරි සරලයි. එතෙන්දී මුලා කරන ගතියක් නැහැ. සමහරලාට ඔය වගේ එකයක් අර මනසෙන් දැන් අපි ඇට සැකිල්ලක් දිහා බලලා ඒකේ චිත්ත රූපය අරගෙන හිතින් ඊට පස්සේ ඒක මවාගෙන ඒකම මෙනෙහි කරන්න ගියොත් අපිට යන්න පුළුවන් සමත භාවනාවක් පැත්තකින් යන්න පුළුවන්. නමුත් ඊට වඩා හරි ප්‍රායෝගික ගතියක් මේ වර්තමානයේ දැනෙන දෙයක් මේ කය තුල තියෙනවා. ඒක හරි සරලයි. ඒකෙන් ලොකු අවබෝධයකට අරගෙන යනවා. ඒ නිසා ඔය ක්‍රමේ නවත්තලා පොඩ්ඩක් බලන්න බොහොම සැහැල්ලුවෙන් වාඩි වෙනවා. සැහැල්ලුවෙන් වාඩි වුණාට පස්සේ Tamanට මොනවද තේරෙන්නේ? මේ මනසින් හදාගත්ත දේවල් නෙමෙයි. මනසෙන් පෙන්නන චිත්ත රූපව චිත්ත රූප ඔස්සේ යන්න එපා. මනසට එන සංඥා ඔස්සේ යන්න එපා. මතක් වෙන දේවල් ඔස්සේ යන්න එපා. මේ ඒවා තනිකර අපිව මුලා කරන සුළුයි. මනසේ මනස තනිකර අපිව මුලා කරන ස්වභාවයක් තියෙන. අපි ඒ පැත්ත අතහැරලා මේ කය කියන එක හැමතිස්සෙම තියෙන වර්තමානයේ. කය අපිව මේ ක්‍රියාවලියේදී මුලා කරන්නේ නැහැ. මොකද කයට බැහැ අපිව අතීතයටවත් අනාගතයටවත් එකන් යන්න. කය තියෙන නිතරම වර්තමානයේ. ඒ වර්තමානයේ තියෙන කය පාවිච්චි කරන්න සතිය දිනු කිරීම සඳහා. එච්චරයි තියෙන්නේ. හොඳයි. අපිට අද ලැබිලා තියෙන මේ ලිඛිත ප්‍රශ්නේ එපමණයි. කාට හරි වාචිකව ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ආනාපාන සති සූත්‍රය මට මතක විදිහට මජ්ක්‍ධිම නිකායේ අන්තිම පොතේ වගේ මට මතක. ඔව් හොඳයි. ඔව් පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න අපි මයික් එක දෙනකම්. ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව මම දැන් මෙතන කියලා එහෙම කායට සිත තබාගෙන පටන් ගත්තාම දැන් කරලා කරලා පුරුද්දට ඉක්මනටම සිත එකඟ වෙනවා. ඒ සිත එකඟ හොඳටම එකඟ වුණාම ශරීරය නොදැනී ගිහිල්ලා නිකන් පණ තියෙන බව දන්නවා. සිත සිතින් දන්නෝ පණ තියෙන බව සිත සිත පවතින එකක් දැනෙනවා. ඊළඟට තවත් සමහර වෙනත් පරියන්කවලදී සිත කය සමග පවතින වේදනාවල් දැනෙනවා. හිරි වැටීම්, තෙරපීම්, රීදීම්, කැක්කුම්. එතකොට ඔය දෙවිදියම පරියන්ක ලැබෙනවා එක එක අවස්ථාවල්ලදී. එතකොට වැඩි මේ ಗುಣදායක මොකද්ද? දැන් අර සිත සමාධිගත වෙලා ඒ දිහාම නිකම් සුවයෙන් කෑද නිකම් ඒ සුවයට කැමතිනේ. එහෙම බලන් ඉන්න එකද පැය මෙහෙම ඉන්න පුළුවන්. අර එහෙම මේ වේදනාවල් බල බල ඉන්නත් පුළුවන්. ඒක ටිකක් සිතට ගතට මේ අපහසුතාවය දැනෙනවා රිදෙනවා කකියනවා හිරි වැටෙනවා දිගාරින්න හිතෙනවා එහෙම. එතකොට ඔය දෙපැත්තෙන් මොකද්ද අපි දැන් වයසක කෙනෙක් විදියට මම මොකද්ද අනුගමනය කළ යුත්තේ? ඔව්. නෑ ඇත්තටම මට මතකයි මෑනියන්ගේ මේ මීට කලින් හම්බෙලා يعني වැඩසටහන් වලදී කතා කරලා තිනවා. මේ මට තේරිච්ච මට මතකයේ හැටියට නම් يعني සෑහෙන කාලයක් භාවනා කළා දැන් අරමුණකින්තරව හිත තියන් ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එහෙම කිව්වොත් හරිද? එහෙමයි සාරා. හරි. එහෙමනම් ඒ පැත්තෙනුයි යන්න තියෙන්නේ. එහෙම මිසක් දැන් මේ ඔය මට්ටමට පස්සේ නැවතත් අපේ උවමනාවෙන් කයේ තියෙන දෙයක් අරමුණු කරන්න අවශ්‍ය නැහැ. එතන කයේ තියෙන දෙයක් අරමුණු කිරීමම හිතට කරන වෙහසක්. වෙහසක්. එතෙන්දී එහෙනම් කයට කයේ කොයි වෙලාවෙදී වේදනාවක් තියෙනවා. ඒ ඒ වේදනාවන් නැවත නැවත අරමුණු කරන්න දැන් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට තියෙන හිත දිහා නිකන් හිත දිහා හිත දිහායි බලන්නේ. චිත්තානුපසනාව ධම්මානුපසනාව මුල් කරගෙන යන්න හිත හිත දිහා බලද්දිත් ලොකු ආයාසයකින් නෙමෙයි බලන්නේ. හිත හිත දිහා බොහොම සැහැල්ලුවෙන් බලන්න. හිත පුළුවන් තරම් විවේකීව තියන්න. කියන්නේ විවේකීව තියනවා කියන්නේ හිතන්න දැන් අපි මොකක් හරි කටයුත්තක් කරද්දී ඔන්න පොතක් පතක් කියවනවා. හරි මේ ඒ වගේ දෙයක් කරද්දී දැන් හිතට අරමුණු එනවනේ. ඒ වගේ දෙයකදී වළක්වන්න බෑ. ඒ වගේ අවස්ථාවක් නෙමෙයි. හිතන්න නිකන් බස් එකක යනවා නැත්නම් බස් එකක් එනකන් ඉන්නවා. එතෙන්දී පුළුවන් තරම් හිත විවේකීව තියන්න. කියන්නේ අනවශ්‍ය විදිහට මොකක්වත් මෙනෙහි කරන්න, හිතන්න යන්න එපා. ඒ වුණාට පුළුවන් තරම් මේ විතර්ක සමනය වීමක්, ප්‍රපංච සමනය වීමක් දක්වා යන්න ඕනේ. එහෙම කරන්න කරන්න තමයි අපිට මේ හිතේ කියන්නේ හිත එහෙම තියද්දිත් අපි අපේ උත්සාහය ඒක වුණත් හිත යනවනේ පිටට. එහෙම අනාවේ. හිත පිටට ගිහලා ඔන්න අපේ දරුවෙක්ව මතක් වෙනවා, නැත්නම් ඥාතියෙක්ව මතක් වෙනවා. අන්නේ ගිය ඒ යන වාරයක් පාසා Taman තේරුම් ගන්න මේ මේ ගියේ දැන් තණ්හාවට. කව හරි මතක් වුණා මේ ගියේ මං එයා ගැන විශේෂ කැමැත්තක් තියෙනවා. ඔන්න ඒ නිසා මේ අරමුණ ඇල්ලුවා. මෙන්න දැන් තියෙන තණ්හාවක්. කියලා එතන තේරුම් ගත්තා නම් එතන අතහැරලා දාන්න. කළා ආයි නැවතත් සමනය වීමකට එන්න. ආයෙත් සැහැල්ලුවට එන්න. ඔන්න ඊට ආයි මොකක් හරි ඔන්න කවුරු හරි එක පැටලෙනවා නැත්නම් මොන හරි කවුරුහගේ අඩුපාඩුවක් මතක් කරනත් ඒ යන්නේ මාන්නෙට. දැන් මෙයාව මං සංසන්දනය කිරීමක් නේ කරන්නේ. මේ තියෙන්නේ මාන්නේ කියලා ඔන්න තේරුම් ගන්නවා. අර ඒ වගේ තණ්හා දිට්ටි මාන වශයෙන් කොහොමද මේ අරමුණු හිත ග්‍රහණය කරන්නේ? දැන් අපි අපේ කාර්ය වෙන්නේ හිත බොහොම නිදහසේ තියන් ඉන්නවා. අරමුණු වලින් තොරව තියන් ඉන්නවා. තියන් ඉඳද්දිත් ඔන්න හිත ගිහිල්ලා අල්ලනවා. ඇල්ලුවාම මේ ඇල්ලුවේ තණ්හාවෙන් කියලා තේරුම් ගත්තා. ආයෙ නිදහස් කරගත්තා. මේ ඇල්ලුවේ මාන්නෙන් කියලා තේරුම් ගත්තා නිදහස් කරගත්තා. මේ ඇල්ලුවේ මොකක් හරි දිට්ටියක් කියලා වෙන්න පුළුවන්. ඔන්න ඒක නිදහස් කරගත්තා. මේ විදිහට අර මේ අකුසල් මොකක් හරි ආශ්‍රව ධර්මයන් නිසා මේක අල්ලා අල්ලා යන හැටි තේරුම් ගනිමින් ඉන්න ඉන්න ඔන්න පැටලෙන්නේ නැහැ. මෝහය ටික ටික දුර වෙනවා. ඔය දෙයි ගණන් කරන්න තියෙන්නේ. දැන් එහෙම මිසක් මේ කයේ දැනෙන දේවල් අල්ලගෙන ඒවා නිරීක්ෂණය කරන්න අර මුලින් ඔය දේ තමයි අපි කරන්නේ. උනන්දුවෙන් කරන්න ඔය දේ තමයි කාලයක් තිස්සේ. නමුත් මේ මට්ටමේදී ඔය දේ කරන්න අවශ්‍යම නැහැ. ඒ ඒ දේ තමයි ඒ කියන්නේ වයසට ගියත් තරුණ වුණත් ඔය මට්ටමේදී කරන්න තියෙන ඔය දේ. මරණ ඉදිරියේ කොහොම මුණ දෙන එක තමයි ප්‍රශ්නේ. ඒක තමයි. මරණ ඉදිරියේත් ඕකම තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මරණය මරණය කියලා බුදුහාඳුර කියන්නේ දැන් පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ ඔය විදිහට ඒ කියන්නේ අපි මේ ස්කන්ධ පහෙන් කොයි එකක් හරි උපාදාන කරා නම් එතන තියෙන දුකක්. ඉතින් ඒ උපාදාන කරන වාරයක් පාසා හිතේ ඇතිවන වෙහෙස හිතේ ඇතිවන පෙළීම හිතේ ඇතිවන මේ දරතේ නැත්තම් හිතේ ඇතිවන මොකක් හරි ඝර්ෂණයක් තියෙනවානේ පොඩි මේ වෙහෙසක් තියෙනවානේ ආතතියක් තියෙනවානේ ඒක දැක දැක අතාරින්නයි තියෙන්නේ. ඒ කියන්නේ භාවනාව ඒ කියන්නේ විපස්සනාව එහාට යන්න යන්න භාවනාවේ සරල වීමක් වෙන්නේ. එහෙමයි. බුදුහාමුදුරන්ගේ දහම දැක ගන්න තියෙන්නේ මේ සරලත්වයේ හරලා. සරහත් සරලත්වයේ හරහා තමයි ගැඹුරට යන්නේ. එහෙම සමහර විට හදිසි අරමුණු ආන අරමුණ එනකොට මම හිතන හැටි හරියද නැහැ මං හිතන්නේ ආ ඔයා මේ සසර අනන්ත කාලයක් ඉඳලා ඉඳලා පුරුද්දට තමයි ඕවා හිතන්නේ ඕක මට වැඩක් ඇති දෙයක් නෙමෙයි මේ පුරුද්දට ආපු කරකවිල් නිකන් වයින් වෙලා එන එක මේක නිකන් පුරුද්දට ඒක මගේ නෙවෙයි කියලා වගේ එක අත්හැරලා දානවා. ඒක තමයි. ඒක දැන් හිතේ හිත අපේ හිත පුරුද්දට තමයි ඔය අරමුණ වලට යන්නේ. ඉතින් දැන් අපි සතිමත් වුණාට පස්සේ මේ විපස්සනාව සෑහෙන වැඩුණාට පස්සේ අපේ තුල තියෙනවා දැන් ප්‍රඥාවක්. අපි තුල තියෙනවා සතිමත් බව. එකඟ බවක් තියෙනවා. ඒ එකඟ බව පාවිච්චි කරනවා දැන් හිත ඒ පරණ පුරුදු වලින් මුදව ගන්න. මුදව ගන්න. එච්චරයි තියෙන්නේ. එහෙමයි. මේක මේ ඇතුලේ ඉඳලා කවුරුත් මෙහෙවීමක් නෙමෙයි. පුරුද්දට ගිහිල්ලා හිත අල්ලනවා එක එක දේවල්. අපිට ඕනවට මුකුත් වැඩ කරන්නේ නැහැ. නිකන් වයින් වෙලා අපිට වුඹනා එකක් නෙමෙයි. නෙමෙයි අල්ලන්නේ. මේ නිකන් වෙන ක්‍රමයක් තියෙන එක හිතේ හිතා ගන්න බෑ. ඒකට අපි ක්‍රියා කරන එක විතරයි. අන්න හරි. අන්න හරි. ඒ කියන්නේ අපි ඇත්තටම ආශ්‍රව ආශ්‍රව ධර්ම වල රූකඩයක් වගේ තමයි. එහෙමයි සාවිනාස. ඔව්. ඔබ වහන්සේ. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පුළුවන් වුණා. පොඩ්ඩක් බලන්න. පැය 4ක් විතර මට ඉන්න පුළුවන් වුණා සමාධියේ. එතකොට අර හුස්ම ගන්න එක මේ හිමින් සැරේ මට දැනුණා සුට්ට සුට්ට ආස්වාස ප්‍රාස්වාසි දැනුණා. නාසික අග්‍රයට තමයි දැනුනේ. ඒ ඉන්නාට පපුවේ තද තෙරපීමක් වගේ තිබුණා. පැය හතරක් විතර මේ සමාධියෙන්න පුළුවන් වුණා. නෑ එහෙම හැබැයි එච්චර එහෙම ඉන්න ඕනේ නෑ. ඊට වඩා කියන්නේ අපි කියන්නේ දැන් මෑනියෝ ආනාපාන සතියෙන්නේ වඩනවා කිව්වේ නේද? ඕකේ ඒ කියන්නේ කොච්චර කාලයක් ඉඳන් දැන් මුළු මට ඊයේත් කිව්වද කොහෙද නේ මේ මා දැන් දැන් අවුරුදු කීපයක් භාවනා කරනවනේ. ඔව් අවුරුදු දෙකක් තුනක් විතර වගේ. කරනවා. දැන් ඒ කියන්නේ ආනාපාන සතිය ඔස්සේමද දිගටම ගියේ? දිගටම ගියා ආනාපාන සතිය ඔස්සේ. ගිහිල්ලා දැන් හිතේ தත්ත්වය ගැන හිතුවොත් සක්මනක් අහරමේ කරද්දී හිත පිට යන ගතියක්ද තියෙන නැත්නම් අරමුණේ ඉන්න ගතියක්ද තියෙන අරමුණේ ඉන්න පුළුවන් අරමුණේ ඉන්න පුළුවන් කියන්නේ මුළු සක්මනේදීම සතියෙන් වැඩේ කරගන්න පුළුවන් ඊළඟට ආනාපාන සතිය කරද්දිත් හිත يعني අපි ආනාපානයේ සැහැල්ලු වෙලා නොදෙනී වගේ යනවා. මෙතනම හිත තියාගෙන ඉන්න ඔච්චරද කරන්නේ? එච්චරයි. එච්චරයි කරන්නේ. මේ කියන්නේ නාසිකාග්‍රේම හිත තියාගෙන ඉන්න මුළු පැය ගානම. ඉතින් අර සිතවිලි හිත හිතට එන ඒවා අර මේක මට තේරෙන්නේ නැහැ කියා ගන්න. ඔව්. ඒ කියන්නේ හිතට එන දේවල් වලට මොකද වෙන්නේ? එහෙම සිතවිලි නැති වෙලා යනවා. ඔව්. ඒ කියන්නේ දැන් එන්නෙම නැහැ. හා. සිතවිල්ලක් ආවෙම නැහැ එම. එහෙම හිටියා. එතකොට දැන් ඔය මට්ටමේදී හිත මොකද්ද අරමුණු කරන්නේ? මට එහෙම කියන්නේ. <laughs> ඒක තමයි දැන් ප්‍රශ්නේ. පොඩ්ඩක් බලන්න ඔය වෙලාවේදී හිත මාකරේ අරමුණක් අල්ලනවාද? එහෙම නැත්නම් හිත සැහැල්ලු වෙලා මුකුත්ම අරමුණු නොකරද තියෙන්නේ. දැන් ඔච්චර කාලයක් ආනාපාන සතිය ඔස්සේ ගිහිල්ලත් අර අර ඒ මට්ටමට ඇවිල්ලා ඉන්න ඉන්න ඉඩ තියෙනවා. දැන් අපි පරීක්ෂා කරලා නැහැනේ කොයි වෙලාවකවත්. අපි හිතන් ඉන්නේ අපි ආනාපානෙ ඉන්නවා කියලා. හැබැයි උච්චර කාලයක් තිස්සේ ওই දේ කරා නම් සක්මනත් කෙරුණාද සෑහෙන කාලයක් තිස්සේ? එච්චර කෙරුන්නේ නැහැ. ඕනනම් තව ඉතින් පොඩ්ඩක් අපිට විශ්වාසය තහවුරු වෙන්නත් එක්ක ඕනනම් පුළුවන් ආනාපානෙම ඔහොම ඉන්න යන්න එපා දැන්. ඉන්න නැතුව පොඩ්ඩක් ආනාපානෙන් ඔන්න පොඩි එකඟතාවයක් හදාගෙන කයට යොමු කරන්න. කයේ මොනවද දැනෙන්නේ? කයේ තියෙනවානේ අපිටම තදවීම, හිරවීම, ඒ වගේ දේවල් තියෙනවානේ. විවිධාකාර සංවේදනාවන් තියෙනවානේ. ඒවා නිරීක්ෂණය කරමින් ඉන්න. ඒකට මොකද වෙන්නේ? ඒවට මොනවාද වෙන්නේ? කීකේ බලබලා බලබලා ඉඳද්දී අන්න අපේ තුල ප්‍රඥාවක් දියුණු වෙනවා. ඒ දියුණු වෙන දියුණු වෙන මේක අතහැරෙනවා. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ. වේදනාවල් දැනුණා. ඔව්. වේදනාවල් මෙනෙහි කරපුවා වේදනාවල් අඩු වුණා. ඔව්. මෙනෙහි කරනවා කියන්නේ මොකද්ද? හිතන ඒ තැනට හිත යොමාගෙන ඉන්නවා. යොමාගෙන ඉන්නවා. ඒ වෙලාවෙදී හිත මුකුත් කියවන්නේ නැද්ද? අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි මොකක්වත් කියවන්නේ නැහැ හිත නිකන් බලාගෙන ඉන්නවා. එහෙම හිතනවා. එහෙම හිතනවාද? නෑ එහෙම හිතන්න ඕනේ නෑ. <laughs> නෑ දැන් මෙහෙමත් මට මේ මෙහෙමත් හිතුණා මෙතර මෙතර මේ නිස්සරණ වලේ දහස් ගෙනෙක් රහතන් වහන්සේ බිහිවිලා තියෙනවා. <laughs> මන් දන්නේ එහෙම ගන්න හැබැයි. <laughs> ඒක අන්තිමට ඉතින් අපිට ඒක මේ දැන් මෙච්චර කාලයක් මේක ආරම්භ කළත් නෑ හැබැයි. නෑ ඉතින් මේ වල ඉස්සර තිබ්බලා නෑ. හැබැයි කමන්නේ. ඉතින් බලන්න තියෙන්නේ يعني හිතීම නෙමෙයි යන්නේ තියෙන්නේ. අපි මෙතන මේ يعني ඔව් නෑ. ඒක මම කියන්නේ හිතුවිලි හරහා යන ගමනක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා බලන්න එකඟ වෙච්ච හිතකින් මේ කය නිරීක්ෂණය කරන්න ගන්න. වේදනාවන් නිරීක්ෂණය කරන්න ගන්න. ඒවා නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරන්න තමයි අපි තුල ප්‍රඥාවක් ගොඩනගන්නේ. ඒ ප්‍රඥාව ගොඩනගෙන ගොඩනගෙන මේක අතහැරෙනවා. ඊට පස්සේ අර අරමුණු වලින් තොර මට්ටමට යන්න ඉඩ තියෙනවා. එහෙනම් චුට්ටක් ඒක පරීක්ෂා කරලා බලන්න. දැන් ඉන්නේ කොහෙද? ඒ කියන්නේ ආනාපාන සතියෙන් ටිකක් දුර ගියා, කයට යදුවා, කයේ දැනෙන දේවල් බල බලා හිටියා. දැන්ට ඔය ඒ දේ කරන්න අර විදිහට පැය ගණන් ආනාපාන ඉන්න යන්න එපා. එතනදී ඒ කියන්නේ අපි හදාගත්ත උපකරණයෙන් හදාගත්ත ආයුධයෙන් යුද්ධ නොකර ඉන්නවා වගේ දෙයක් තියෙනවා. ඔව් ඒකයි. දැන් විපස්සනාවට දාන්න තියෙන තනිකරම. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. ඔව්. අනතෙන්ට බලමයි. අන්න අතන පොඩ්ඩක් එක්කෙනෙක් ඉන්නවා. දෙකිල අර පැත්තේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මම ටික කාලෙක ඉඳලා භාවනා කරනවා. ස්වාමීන් වහන්ස මේ සෑහෙන මාස 3ක් විතර ධාතුන් ප්‍රකට වුණා පුදුමාකාර විදිහට. දැන් නම් ඒක කියන්නේ හතර ධාතුන්ම ප්‍රකට වුණා. දැන් ඒක අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ බොහෝම සියුම්ම තියෙන්නේ. එතකොට දැන් හිත ගොඩාක් සංසුන් මට්ටමක තියෙන්නේ. ඒ කියන්නේ පරයන්කේක වාඩි වෙච්ච ගමම වගේ ඉඳලා හිත සංසුම් කිසිවක් ඒ කියන්නේ කිසිම අරමුණක් ගන්නෙ නැහැ. හරි. එතකොට මං හිත දිහා බලාගෙන ඉන්නවා. දැන් තියෙන්නේ සමහරක් වෙලාවට නිදිමත ගතියක් එනවා. මට දැන් සමහරක් වෙලාවට හිතාගන්න බෑ මේ වෙලාවේ මොකද උනේ කියලාත්. හරි. ඒතර නිින්ද ගිහිල්ලත් නැත්ද කියලා තේරෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ කියලා ඒ කියන්නේ එහෙම හිතන්න තේරෙන්නේ නැහැ. දැන් අර වේදනාවක් සියුම් වේදනාවක් ආව වුණත් නිකන් ඒක පේන්නේ නැහැ වගේ නිකන්. සමහර කලට හිතනවා මේක බලන්න ඕනේ කියලා. එනකොට ඒක නිකන් එහෙම දැනෙන්නේ නැහැ. මට තේරෙන්නේ කියන්නේ ඒක බලන්නත් බෑ වගේ. හරි. එතකොට දැන් මම මොකද්ද කරන්නේ? දැන් අර සිතුවිලි සමහර කල ටිකක් එනවා. හැබැයි ඒක ආපු ගමනෙත් යනවා. එහෙම භාවනාවට කිසිම කරදරයක් නැහැ. නිකන් සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් පුදුම සංසුම් බවක් තියෙනවා. හරි. ඒ සාමාන්‍ය ජීවිතේත් අර කිසිවක් අල්ලගන්න තත්ත්වයක් තියෙනවා. හරි. ඒක සමහර කලනියක් අර අනිත් ඇයට ගැටලුකාරීත් වෙනවා වගේ කියනවා මට හැංගෙන කියන මම කිසිවක් ගණන් ගන්න නැහැ. ඒක මට ගානකුත් නැහැ. ඒකත් නිකන් පොඩි ප්‍රශ්නයක් වගේ කියන අනිත් ඇයට. <laughs> දැන් මේක භාවනාවේ දියුණුවක් කියලා තේරෙනවා. ඒතර දැන් ඉස්සරහට මොකද්ද කරන්නේ? ඒක තමයි. <laughs> දැන් ඒක තමයි. කීප දෙනෙක් දැන් ඔය පැත්තෙන් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ කියන්නේ භාවනාව, ඒ කියන්නේ විපස්සනාවේ විශේෂයෙන්ම ටික ටික එහාට යවෙද්දී ඔන්න අරමුණු ටික අතහැරීම සිද්ධ වෙනවා. කියන්නේ අරමුණු තියෙන නිකන් ඈතින් වගේ. හිත ගිහිල්ලා ග්‍රහණය කරන්නේ නැහැ. ඒ වෙනුවට හිත කැමැති නිකන් නතර වෙලා gedett වෙලා ඉන්න. හිත නිකන් කූල් එකේ ඉන්නවා ගෙදරට වෙලා. ඔච්චරයි දෙන්නේ. ගියා මොකද ගිහිල්ලා මේ එළියට ගිහිල්ලා අරමුණක් ග්‍රහණය කරනවා කියන්නේ වෙහසක්. ඒක තේරලා තියෙන්නේ. තේරුණා නම් එයා මේ ඈතින් යන අරමුණු ගිහිල්ලා අල්ලන්න යන්නේ නැහැ. එච්චරයි තියෙන්නේ. ඉතින් ඒ පුළුවන් තරම් ඒ හිතට ඒ සහනය තුල, ඒ නිවීම තුල, ඒ සහනශීලීත්වය තුල ඉන්න ඉඩ දෙන්න. උවමනාවෙන් අරමුණු වලට දැන් දාන්න යන්න එපා. හැබැයි ඒත් හිත අපි හිතන්න එහෙම තියෙද්දිත් ගිහිලා මොනාහර මෑණිය කිව්වා වගේ සමහරලාට ඔන්න මතකයක් එනවා. ඒ ගිහිලා අල්ලනවා. පොඩ්ඩක් ඉතින් ගිහිලා පැටලෙනවා. පැටලෙනකොට තේරුම් ගන්න මේ ඔන්න තණ්හාවෙන් අල්ලලා තියෙන්නේ. නැත්තම් මාන්නයක් නිසා ඔන්න දැන් ආයි මේ මැනීමක් කරලා තියෙන්නේ. ආයි ඔන්න ගිහිල්ලා වෙන වෙහසක් දැන් ආයි. අනවශ්‍ය කරදරයකට දැන් ආයි පැටලලා තියෙන්නේ. කියලා අර තමන් එතන එතන සතිමත් වෙලා හිත බේර ගන්න ඕනේ. එතන එතන දැන් ඇත්තටම දැන් තියෙන තනිකරම සතියයි ප්‍රඥාවයි මුල් කරගෙන යන ගමනක් තියෙන්නේ. කියන්නේ උමනා කරන සති සතියෙන් ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ නැගිට මොහොතේ ඉඳන් නිින්දට යන මොහොත දක්වාම සතියෙන් ඉන්නවා කියන්නේ හිතේ හිත ගැන අවධානයෙන් ඉන්න. හිතේ අරමුණු නැත්තම් ඒ කියන්නේ සතියේ උපරිම මට්ටමක් තියෙන්නේ. අරමුණු සහිත සතියක් තියෙනවා අරමුණු රහිත සතියක් තියෙනවා. දැන් යන්නේ අරමුණු රහිත සතියේ. ඒ අවස්ථාවේ ආය අරමුණු අවශ්‍ය නැහැ හිතට සතිමත් වෙන්න. ඒ වෙලාවේදී පුළුවන් තරම් හිත සැහැල්ලුවෙන් තියන් ඉන්න. හැබැයි යම් අවස්ථාවක හිත ගිහිල්ලා පරණ පුරුද්දට ඇල්ලුවා නම් ඒ හරහා දැනෙන වෙහෙස තේරුම් ගන්න. ඒ හරහා දැනෙන ආතතිය තේරුම් ගන්න. තේරුම් අරගෙන හිත මුදව ගන්න. අර අරමුණකින් තොරව හිත බොහොම සහනයෙන් ඉන්නකොටත් අපිට පුළුවන් ඕනනම් නිකන් ඒ වෙලාවේ මේ දැනෙන සහනය තා පොඩ්ඩක් ඕනනම් වර්ධනය කරගන්න පුළුවන්. බලන්න ඕනනම් කායික වශයෙන් අපේ මේ මුහුණේ හිසේ හර මේ යම් යම් තදවීම් හිරවීම් තියෙනවනම් ඒවා ගැන පොඩ්ඩි අවධානයක් යොමු කළා ඒවත් නිකන් සමනය කරගන්න. පුළුවන් තරම් අර මේ සැහැල්ලු වීමකට, සහනයකටපත් වීමකට, නිවීමකට තමයි යන්න තියෙන්නේ. හොඳයි. මේ සක්මන් භාවනාවේදී මම අර වෙනද වගේම තාමත් මෙනෙහි කරනවා උණුසුම සිසිල හැමදේම නෑ නෑ දැන් අවශ්‍ය නෑ. නෑ. එහෙම අවශ්‍ය නෑ. නෑ නෑ නෑ. දැන් කොහොමද නිකන් දැන් නිකන් සක්මනේ කයට ඔහේ නිකන් පොඩ්ඩක් ඇවිදින්න දීලා හිත දිහාම තමයි බලන් ඉන්නේ. දැන් දැන් සක්මනේදී අරමුණු يعني කයට දැනෙන දේට දැන් දාන්න අවශ්‍ය නෑ. ඒ වෙනකොට දැන් සක්මන කියන්නේ උදුණියන් කාලය ගත කරන උපක්‍රමයක් විතරයි. සක්මනේදිත් හිතට මොනවාද දැන් එන්නේ? බුදුහාඳුරෝ කියනවා මේ අ අ මොකක්ද ඒකට කියන්නේ? අ කියන්නේ ඔය ලස්සන සූත්‍රයක් තියෙනවා ඒකදී ඔන්න බුදුහාමුදුරුවෝ කියන දැන් ඉඳගෙන ඉඳගෙන සතිමත් වෙමින් හිතට එන නීවරණේහි ධම්මේහි චිත්තං විසුද්ධේහි ඊළඟට චංකමේ නෑ දිවසෝ චංකමාය නිසින්නාය චංකමාය නීවරණේහි ධම්මේහි චිත්තම් පරිසෝදේති. ඔන්න වගේ වචන වලින් කියනවා දැන් මේ දවල් කාලේ නම් සක්මන් භාවනාව වේදෙනවා ඉඳගෙන කරන භාවනාව වේදෙනවා. ඔය වගේ සාමාන්‍ය ඉරියව් පවත්වමින් හිතට එන නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරගන්නවා. රාත්‍රියේදී නම් ඔන්න ඒ මේ කියන්නේ ටික කාලයක් රාත්‍රියේ මුල් අවස්ථාවේදී මුල් මුල් කාලෙදිත් ඔය දෙයමයි කරන්නේ. ඊළඟට සතිමත්ව නිදා ගන්නවා. ඒ සතිමත්ව කියන්නේ මේ නැගිටලා ඉන්නවා කියන එක නෙමෙයි. නින්දට යනවා. ඊළඟට ආයෙත් ඔන්න මුල් අවස්ථාවේ. ඒ කියන්නේ මේ මේ උදෑසන. ඒදිත් ඒ දෙයමයි කරන්නේ. ඒ කියන්නේ අපි දැන් තියෙන්නේ හිතට එන මේ නීවරණ ධර්මයන් තේරුම් ගනිමින් බැහැර කරන්නයි තියෙන්නේ. මේ වෙලාවේ ඔන්න හිත මාක් කරගීලා අල්ලන් තේනවා මේ හරහා ඔන්න කාමච්ඡන්දයක් එනවා. තේරුම් ගන්නවා මේක මේ මගේ දෙයක් නෙමෙයි. පරණ පුරුද්දට හිත ගින් ඇල්ලුවා. ඔන්න ඒ පරණ පුරුද්දට රාගයක් ආවා. ඒක අබිරමණය කරන්න යන්නේ ඒකට උදව් කරන්න යන්නේ ඒකට යන්න දෙනවා. ඔන්න ගිහිලා ආයෙ හිත තැම්පත් වෙනවා. ඔන්න දේශයක් ආවා කවුරු හරි මතක් වුණා. දවසේම නාමන හරි කටයුතු කරනවනේ. මොකක් හරි අපි කරන අනිත් ඈත් එක කටයුතු කරද්දී මොකක් හරි සිද්ධියක් වලට මුහුණ දෙද්දී හිතේ යම්කිසි කුණ ගොඩක් එකතු වෙනවා. මොකක් හරි ආතතියක් එනවනේ. අන්නේ ආවනම් ඒක බැහැර කරන්න. ඒ කියන්නේ බැහැර කරන්න කියන්නේ ඒ ඒ දේ තේරුම් ගනිමින් හිතට නැවතත් අපිට يعني විවේක වෙන්න අවස්ථාවක් ලැබුණාම තනි වෙලා පොඩ්ඩක් හිතට يعني කට්ටිය එක්ක ඉන්නකොට ඔන්න හිතේ යම් ආතතියක් ගොඩනැගෙනවා. මොකද කට්ටිය අපිට වමනා විදිහට හැසිරෙන්නේ නැහැ. අපිට එක එක ඒවල් ඔන්න ඇනුම් පද කියනවා. මොනවා මොන හරිද අපි මොනවා හරි දෙයක් නිසා යම් කෙලෙස් ටිකක් එකතු වෙනවනේ. යම් ආතතියක් ගොඩනැගෙනවා. ඒ ටික ඔන්න පස්සේ අපිට විවේකයක් ලැබෙන වෙලාවේදී පිරිසුදු කරගන්නයි තියෙන්නේ. ඔව් හොඳයි. කෙලෙස් නිකන් පුද්ගලයින් වශයෙන් ඉතින් අඩුපාඩු තියෙනවනේ අපි කාගේ. එහෙම අඩුපාඩුවක් ආවහම මම ඒකේ වෙලාවට ඒ අඩුපාඩුව දැක්කට හිතන්නේ මේ ලෝකය මේක තමයි ලෝකයේ ස්වභාවය කියලා මම අර කොලේක ලියලා ඒක හිතෙන් ලියනව නෙමෙයි. ලොකු බාස්කට් එකක් තියෙන ලෝකය කියලා ඒකට ගුලි කරලා දානවා. ප්‍රශ්නයක් නැහැ. එතකොට <laughs> කවුරුත් නැහනේ. දෙවෙනි වතාවක අර පුද්ගලයා එහෙමම ඉදිරියට ආවත් එයා ගැන මතකක් නැහැ මට අර කරපු එක මතක නැහැ. ඒගොල්ලන්ගේ අඩුපාඩුවේ වෙලාවට දැකලා ලෝකයට ගුලි කරලා දාන. හොඳයි. <laughs> <laughs> ඒ කියන්නේ ඇත්තටම පුළුවන් තරම් ඒ කියන්නේ හිත සමනය වීමක් ප්‍රපංච ඒ කියන්නේ අපි කතන්දර ගොතන ගතිය තියෙන්නේ ඒක අඩුවීමක් හිතේ සහනයක් සැහැල්ලුවක් තමයි දිගට දිගට යන්නේ හොඳ ඔව් සංඥා ඒක තමයි අර මේ කියන්නේ පුළුවන් තරම් අර හිතේ නාම රූප වලට අහු නොවි ඉන්නෝ එන සංඥා වලට අහු නොවි ඉන්නෝ ඉතින් හිත තියෙන්නේ සැහැල්ලුවෙන් මේක මේකම තමයි භාවනාව දැන් ආයි භාවනාවක් කරනවා කියලා අපි හිතන් ඉන්නේ හැමතිස්සෙම ඔන්න 8ට පටන් ගන්නවා පරයන්කට යනවා ඔන්න ගානට මෙහෙම වාඩි වෙනවා ඔන්න 9ට නැගිටිනවා. ඕකනේ භාවනාව කියලා හිතන් ඉන්නේ. <laughs> ඕකද භාවනාව? එකම නෙවෙයි සංඥාවලට ප්‍රතිචාරන දක්වීම පමණයි නේද? හිත අර හිස්ස තබා ගැනීම. ඒ අන්න රවි. ඒ කියන්නේ හිත කියන්නේ ඔතන තියෙන ශුන්‍යතා නිමිත්ත පැත්තක් යන්නේ ඔය. ඒකම තමයි ඉතින් ඊට පස්සේ යන්න තියෙන විහරණේ. කියන්නේ අපි පුළුවන් තරම් උදව් කරනවා මේ හිත පිරිසුදු තියන්න. හිත නිකලෙස්ව තියන්න. ඒත් ඇයි මේ හිත ගිහිල්ලා අල්ලන්නේ? අන්න අල්ලන්නේ කෙලෙස් නිසා. අල්ලන්නේ ආශ්‍රව නිසා. ඒ අල්ලන් අල්ල අල්ලද්දී බේර ගන්න ඕනේ. <laughs> හොඳයි. හොඳයි. ඉතින් මං හිතන්නේ තව කෙනෙක් ඉන්න. හයමාරයි. හොඳයි. පොඩ්ඩක් ඇහෙන්න. ආනාපාන සතියෙන් ධාතු මනසකාර පැත්තට වහන්සේ ඊයේ විස්තර කරා. ඔව්. ඉතින් ඒක කොහොමද ප්‍රතිපදාව ඉදිරියට යන්නේ කියන එක. ඔන්න ඒක තමයි. දැන් ආනාපාන සතියෙන් ඇවිල්ලා අපි කරනවා ඔන්නේ දැන් ඔය ක්‍රමේදී නම් ඔන්න හිත එකඟතාවයක් හදාගෙන ඊට පස්සේ ඔන්න ධාතු මනසිකාරයේ යෙදෙනවා. ඒ ඒ යෙදෙද්දි මේවා තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ ධාතුන්ගේ ලක්ෂණ වැටහෙන්න වැටහෙන්න අපිට يعني මුලින් තමයි ඔන්න මේකේ තද ගතිය, බුරුල් ගතිය හරමේ බලබලා ඉන්නේ. බලබලා ඉන්නකොට මේවා يعني ධාතු ලක්ෂණ මුලින් මතුවෙනවා. පස්සේ මේවා තියෙන නිකන් පොදු ලකුණක් වශයෙන් ඒක දැන් ඔක්කොම මම විස්තර කිව්වොත් ඉතින් ඔක හරින්නේ නැහැ ඉතින්. يعني <laughs> මේ දේ කර කර යන්න මේ ධාතුන්ගේ ස්වභාවයන් බලබලා ඉන්න. මේවා ක්‍රියාකාරීත්වය බලබලා ඉන්න. මේ බලබලා ඉඳීම හරහා හිතටම තේරෙන්න ගන්නවා. මේවා තියෙනවා නිකන් මේවා එකක්වත් අපි අල්ලගත්තේ නැත්නම් ඉන්නේ නැහැ. මේවා වෙනස් වීමක් තියෙන්නේ. ඒක අපි ඇස්පන අපිට දැක ගන්නයි තියෙන්නේ. ඔව්. හොඳයි. <laughs> නෑ ඔව් ඒ කියන්නේ ආනාපාන සතිය උමනාම නැහැ ඉතින්. ඒ කියන්නේ ආනාපාන සතිය උමනා වෙන්නේ බැරි වෙලාවත් මේ දේ කර කර ඉඳලා හිත විසිරුණොත්. හිත දැන් උමනා කරන තරමට දැන් මේ දේ බලබලා ඉන්න විදිහ නැහැ හිත විසිරිලා. එහෙනම් පොඩ්ඩක් ආයෙ ආනාපාන සතියට ගිහිල්ලා ආයෙ හිත එක්තෙන් කරගෙන මේ කටයුත්තට උමනා විදිහට හදා ගන්නවා. හදාගන්න ආයෙ මේ වැඩේට බහිනවා. මේකට තමයි මුල් තැන දෙන්නේ දැන්. ඔව්. හොඳයි. හොඳයි. මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා අපේ පැයකුත් විනාඩි 30ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. ඒ වගේම තැටිගත කළ ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. ඒ වගේම අද දවස පුරාත් උතුම් වූ සීලයක පිහිටලා සත් සමාධිය ආදී ගුණ ධර්මයන් දිනු කරගත්තා. මේ අන්දමින් අපි දවස පුරා එකතු කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් කරමු.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 සුඛී හෝතු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු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 දැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි